ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පස්වෙනි දවසේ ගත කරන්නේ <coughs> ධර්ම දේශනාව වශයෙන් බලන අපේ තුන්වෙනි ධර්ම දේශනාව ජූනි ජුලයි මාසයේ 30 වෙනිදා අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස తత్ర භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති සම්මා දිට්ඨි කස්ස භික්කවේ මිච්ඡාජී මිච්ඡා සංකප්ප සම්මා දිට්ඨි කස්ස භික්ක වේ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නම් හෝති මිත්‍යා දිට්ඨි පච්චයා uppajjati අනීකා පාපකා කුසල ධම්මා තේ චස්ස නිජ්ජින්නා හෝති සම්මා දිට්ඨි පච්චයා අනීකා කුසල ධම්මා තේ භාවනා පරිපූර්ණං ගච්ඡanti තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිඥාත් මේ ඉදිරියෙන් තියාගත්තේ අපි මේ දේශනාවලිය සඳහා මුලින් තියාගත්ත මාත්‍රකාවසේ මුලින් තියාගත්ත මහා චත්තාරිතික සූත්‍රයේ උද්ෘතයක් උපුටා දැක්වීම මේ කොටස චත්තාරිතික සූත්‍රය හම්බ වෙන්නේ සූත්‍රයේ භාගයක් විතර ගෙවම් කරාට පස්සේ. ඉතින් අපි මේ තාකල් පවත්වපු භවනා වැඩමුළුවේදී මේ මහා චත්තාරිතික සූත්‍රයම සම්බන්ධ කරගෙන දේශනා වලි එහෙම නැත්නම් ධර්මදේශනා මාලාවල් හතරක් පවත්වනවා. මේ අපි යන්න හදන්නේ පස්වෙනි දේශනා මාලාව යන්නේ පස්වෙනි දේශනා මාලාව කියන්නේ යනුක පවත්වන පස්වෙනි භාවනා වැඩමුළුව. එහිලා සරුවචන් වහන්සේ තාක් දේශනා කරපු ලද දේවල් වල නැවත වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ නිසා මේ කොටස විතරක් ගත්තත් අපි ඔය අද දේශනාවට මාතුකා කළ කොටස් ටිකක් ගත්තත් ඒකේ පිරිචි ගතියක් තියෙනවා. ඒක අංග සම්පූර්ණ ගතියක් තියෙනවා. ඉතින් කියන්නේ తත්‍ර බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගම හෝති මානියෙහිලා සම්මාදිට්ඨිය පූර්වංගම වෙයි. පෙරගමන් කරු වෙයි. කෙසේද මහණෙනි මේ සම්මාදිට්ඨිය පෙරගමන් කරු වෙන්නේ? මහණි යම් තැනක සම්මාදිට්ඨිය කෙනෙකුට පහළ වෙනවනම් එතකොට සඳහන් කරන සම්මා දිට්ඨි කස්ස කියලා සම්මා දිට්ඨිය සහිතේ පුද්ගලයාට මිච්ඡා දිට්ඨින් නීචිනං හෝති මිත්‍යා දෘෂ්ටිය ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙන්න ඇති වෙන්න ඒක ඒ පුද්ගලයා දැනගත්තත් නොදැනගත්තත් ප්‍රාර්ථනා කරත් නොකරත් චේතනා ඇති කරත් නැදත් ස්වයන් සිද්ධවම මිච්ඡා දෘෂ්ටිය නිචින්න භාවයට ජීර්ණ භාවයටපත් වෙනවා. මිච්ඡා දිට්ඨි දිට්ඨිපච්ච උප්පජ්ජති පාපක අකුසල ධම්මා තේ චස්ස නිජිනා හෝති. ඒ නිසා ඊතුආකල්ලේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිය නිසා යම් ආකාරයක පාප කකුසල ධර්ම වඩමින් වවමින් හිටියද ඒ සියලුම පාප කකුසල ධර්මත් නිච්චීර්ණ තාත්වයට ජරා ජරා ජීවන තාත්වයටපත් වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨිපච්ච උප්පජ්ජති අකුසල ධම්මා ඒ චස්ස භාවනා පරිපූර්ණ ගච්ඡ. ඒ සම්මා දිට්ඨිය නිසා ඒ පුදුරට යම් කුසල ධර්ම කොටාචක් සෝබන පක්ෂයේ අලංකාර පක්ෂයේ පොත පැත්තේ කුසල ධර්ම තිබුණා නම් ඒව එන්නේ ඉන්නේ භාවනාවෙන් පරිපූර්ණ භාවයට යන. ඒ කියන්නේ භාවනා කරන්නෙක් භාවනා වඩන්නෙක් සම්මා දෘෂ්ටිය සම්මා දිට්ඨිය යහ දැක්ම හුලුල් දැක්ම තන වඩා ගන්න හැටි දියුණු පාවන කරගන්න හැටි. ඉතින් අපි ඉස්ලාම් දාසෙත් මතක් කරගත්තා වගේ මේ මාතුකා පමණක් වෙනමම දේශනා කරපු සූත්‍රයක් තමයි සර්වචන් වහන්සේ මේ අනුගහිත සූත්‍රය. අනුගහිත සූත්‍රයේ සර්වචන් වහන්සේ ඒ යම් කිසි කෙනෙකුට ඇති සම්මා දිට්ඨිය චේතෝඵල විමුක්තිය හෝ චේතෝඵල විමුක්ති ඵලානිය සංසේත ප්‍රඥාඵල විමුක්තියට හෝ ප්‍රඥාඵල විමුක්තානි ශාන්තිය ලබා ගැනීම සඳහා ඒකට විවිධාකාරයෙන් අනුග්‍රහ කරන්න කියලා තියෙනවා. මෙන්න <coughs> මෙතන කියනවා දැනටමත් තමන් යහදක්මක් ඇති එහෙම නැත්නම් පුළුල් දැක්මක් ඇති කෙනෙක්, විවෘත මනසක් ඇති කෙනෙක් නම් ඒකේන සමත පූර්වංගම යන විපස්සනාට හෝ විපස්සනා පූර්වංගම යන සමතිය හරහා මාර්ග ඥානයක් ලැබීමට හෝ ඵල ඥානයක් ලැබීමට කීප පැත්තකින් ඒකට අනුග්‍රහ කරන්න කියනවා. මේ සම්මා දිට්ඨිය තනවා වඩන්න කියනවා. ඒ නිසා සූත්‍රයට නම දීලා තියෙන අනුග්‍රහිත සූත්‍රය කියලා. ඉතින් මේ පුද්ගලයා ශීලයේ සුතයේ සාකච්ඡාවෙන් සමත භාවනාවේ විපස්සනා භාවනාවෙන් කියන මේ පස් ආකාරයකින් අර තමයි ළඟ තියෙන සම්මා දිට්ඨිය යහ දැක්ම දිනු කරන්න ඕනේ. ඉතින් අපි මේ වැඩමුළුවේදී කරන්න හදන්නේ පුළුවන් තරම් ආරම්භයේදීම ඉස්තිර වූ ආපෝසත අටහංග සීලයක පිළිපදලා ඒක අදිෂ්ඨාන කරගන්නවා ශක්ති ප්‍රමාණේ අඩුම ලස්ට් මට්ටමේ උපාසක උපාසිකාවන් අනිකුත් නැත්තම් තම තමන්ගේ සීලය හොඳට රටකඩු බැඳ රටකඩු බැඳලා තහවුරු කරගන්න ඊට පස්සේ අපි ඒක සුතයෙන් අනුග්‍රහිත අනුග්‍රහ කරනවා හැකිතාක් අහනවා නම් අහන්නේ වල්පල් නෙවෙයි වෙන විෂම කතා නෙවෙයි තිරච්ඡාන කතා නෙවෙයි ධම්මීවා කතා. ධර්ම කතාවක් කරනවා. එනත ධර්ම සාකච්ඡා මාර්ගයෙන් අනුග්‍රහ කරනවා වෙන දේවල් අනුන්ගේ උපදූප කතා කරන වෙනුවට අපිට තියෙන ධර්ම ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ සමත භාවනාවෙන්, විදර්ශනා භාවනාවෙන් අනුග්‍රහ කරනකොට අර සම්මා දිට්ඨිය වැඩෙන්න වැඩෙන්න මිත්‍යා දෘෂ්ටියක් තිබුණා නම් යම් කිසි කෙනෙකුට නත්ති දින්නම් නත්ති ඉත්නම් නත්ති උතං නත්ති ඉද ලෝකං නත්ති පරලෝකං ආදී වශයෙන් දානීය අංශංශයක් ඇත්තේ නැහැ. යදීමකින් ඉලා සිටීමකින් ආනිසංශයක් නැහැ. පූජාවකින් ආනිසංශයක් නැහැ. මිලෝ කියලා දෙයක් නැහැ. එලෝ කියලා දෙයක් ඇත්තේ නැහැ. මවෙක් කියලා දෙයක් නැහැ. පීටි පියෙක් කියලා දෙයක් නැහැ. කරන ලද හොඳ හෝ නරකෝ කර්මික විපාක නැහැ. ඕපපාතික සතෙක් නැහැ. මේ ලෝකයේ මාර්ගයට පිළිපන්න මාර්ගයේ කටයුතු කරලා හොඳට බණ භාවනා කරලා අභිඥාවෙන් දැකලා එලෝමිලෝ දේශනා කරන જાතියක් නැහැ. එහෙම ආර්ය පුද්ගලෙක් නැහැ කියලා යම් කිසි කෙනෙකුගේ තිබුණා නම් ඇදහිල්ලක් යම් කිසි කෙනෙකුගේ තිබුණා නම් යම් ආකාරයක දෘෂ්ටියක් ඒක ක්‍රමයෙන් මේ භාවනාවේදී සම්මාදිට්ඨිය දිනු වෙන දිනු වෙන්න දුන් දෙහි ඵලයක් ඇත යමක් පූජා කිරීම යාඥා කරලා වැඩ කරන එක එහෙම නැත්නම් අපි අදහන දෙයත් එක්ක කටයුතු කිරීමේදී ඒ දේවල් වල ඒ ඒ වෙලාවට ඒ ඒ මට්ටමේ ප්‍රයෝජන තියෙනවා. අපි ඒ වෙනුවට සතුම් මරණ හොරකම් කරනව නෙවෙයි අපි ගිහිල් වෙලා කාටද දානයක් දීලා එහෙම නැත්නම් පූජාවක් කරලා ඒ වගේම පූජා ලැබලා নানা ප්‍රකාර ආකාරයෙන් අපි කටයුතු කරන ඒවට ඒ ඒ මට්ටමේ ආනිසංශ තියෙනවා. ඒ වගේ මේ ලෝකේ පැවැත්මක් තියෙනවා. ඒ වගේම අපි කරන හොඳ නරකවල බලක් විපාකයක් කියන එකක් තියෙනවා. කළ කළ දේ ඵල ඵල දෙක එකක් තියෙනවා. ඒ වගේම මවෙක් ඉන්නවා මවට සැලකීම කියන එක තිරිසන් සතුන්ව වඩා මිනිසෙන් අතර ශ්‍රේෂ්ඨ ධර්මයක්. පියෙක් ඉන්නවා මේ පියාට සැලකීම මව්පියන්ට සැලකීම එහෙම නැත්නම් තමන් කොයි දේ කරත් ඒ ගුරුතුමෝපියන්ට සැලකීම කළ යුත්තක්. මව්පියන් කියන එක සලකන්න ඕන. ඒ වගේම මේ ලෝකේ කාලා පිළමැරලා ගිහලා බෑ. අර ඉහලෝකයක් තියෙන. මේ ගියාට ගියා වූ <coughs> වෙනත් මරණින් මැත්තේ යමක් තියෙනවා කරන්න දෙයක් තියෙනවා කියලා මේ ලෝකේ පරලෝක ගැන කල්පනා කරන. ඒ වගේම ඕපපාතිකෝ සත්තු ආදි වශයෙන් සතුන් උපදින ක්‍රම හතරම පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම අපි නොදැනගත්තට බන් භාවනාව සඳහා පූර්ණ කාලව ගෙවලා එහෙන් මේ විශේෂ අභිඥා ඥාන ලබාගෙන ඊලෝ මෙලෝ දෙකම ගැන දැනගෙන ප්‍රකාශ කරන උත්මයන් වහන්සේලාත් ලෝකේ ඉන්නවා. ආන්න ඔය විදිහට මේ සම්මාදිට්ඨිය පහළ වීම <clears throat> ඒ පුද්ගලයාට ඒ භාවනා කාලය ඇතුළත තුල ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකෙන් කියන්නේ මම පුද්ගලිකව මට තේරුණේ පටන් අර ගන්නකොට භාවනා පටන් අර ගන්නකොට අපි හිතමු අපි අබෞද්ධ පවුලක අබෞද්ධ සංස්කෘතියක් ඇති රටක ඉපදිලා. ඒ වෙනකොට දානයක් දීලා නැහැ. ඒ වෙනකොට මේ පූජාවක් කරලා නැහැ. ඉල්ලීමක් එව නැත්තම් මේ යැදීමක් අනේ මම මේ නරකට වැඩිය හොඳ වුණොත් මට හොඳ දෙයක් වෙයි. ඒ නිසා මම නරකට වැඩිය හොඳ දේ කරන්න ඕනේ ආදි වශයෙන් කරලා නැහැ. ඒ වගේම කර්මేశ කර්මවලය අදහන්නේ ආන එවැනි කෙනෙකුට උනත් මේ සම්මාදිට්ඨි සංකල්පය ඇති වුණා නම් ඒ පුද්ගලයා පටන් අර ගන්නකොට මම දැන් දාන දීලා නැහැ. මම සිල් රැකලා නැහැ. ඒ වගේ දේවල් බාධාවක් නන්නේ. ආරම්භක වැඩේදී සම්මාදිට්ඨිය ඇතුව වැඩ කරන එකනට ඒ මෙතෙක් කරපු ඒ දේවල් මට මේ ජීවිතේ මම කරලා පුරුදු පරිසරයක නෙවෙයි හිටියේ. මම මෙවුවා අගය කරන පරිසරයක නෙවෙයි හිටියේ. සංස්කෘතික නෙවෙයි හිටියේ කියන කිසිම බාධාවක් නැහැ. නමුත් ඒ බුද්ධලගාව විවෘතකම තියෙන්න ඕනේ. භාවනා ජීවිතයට වැටලා කල්යාණ මිත්‍රයන් සුකරමින් ඒ සමථ විපස්සනා භාවනා වශයෙන් කරනකොට කරන්න ඉබේම හිත නැමෙනවා. අන්නේ වෙලාවට ඒ මිච්ඡාදිත්‍ය අදහස් ජරාජීතන තත්ත්වයටපත් වෙලා ජරාදිරාවට ගිහිල්ලා සම්මාදිත්‍ය වශයෙන් මේවා කරන්න ඕනේ කළ හැකි වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඒක අතනර කරන්න ඕනේ කියලා ඒ එන දේවල් වලට විවෘතකම මේ සම්මාදිට්ඨියෙන් ඇති කරලා ඉතින් ඒ නිසා බෞද්ධෙක් කවුරු හරි කිව්වොත් එහෙම එහෙම කෙනෙක් දැකලා එහෙම බෑ ඔයගොල්ලන්ට භාවනා කරන්න බෑ අපිට විතරයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ මොකද ඔයගොල්ලෝ දන් දීලා නැහැ සිල් රැකලා නැහැ ආදි වශයෙන් කියලා කිසිම අයිතියක් කිසිම අධිකාරී ශක්තියක් සතිපට්ඨානය පිළිබඳ තව කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන්නේ නැහැ කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ නෑ ඔයිට සතිපට්ඨාන කරන්න අයිතියක් නැහැ මෙන්න මේ මේ සුදුසුකම් තියෙන්න ඕන කියලා සතිපට්ඨානේ ආරම්භක සුදුසුකම් ඇත්තේ නැහැ ඒ වගේම අනිත් පැත්ත යම් කිසි කෙනෙක් හොඳට දන් දීලා තියෙනවා හොඳට ඒ පරිමිෂා කර්ම වල ඇදගෙන අම්මට අපට සලකනවා පින්දහම් කරගෙන ඉන්නව නම් සත්‍යපට්ඨානේ කරන්නේ නැහැ කවදාකවත් සම්මාදිට්ඨිය වැඩිමක් වෙන්නේ නැහැ ලත්තනම ලොප් වෙලා තියෙනවා සම්මාදිට්ඨිය ඒ මොකද සරුවචනසේ සඳහන් කරනවා සම්මාදිට්ඨි જાති දෙකක් අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. අච්චිබික්ක වේ සම්මාදිට්ඨි අනාසවා ලෝකුත්තර මග්ගංගා. සම්මාදිට්ඨි જાති දෙකක් තියෙනවා ආශ්‍රව සහිත වූ. ඒ කියන්නේ අනුසය කෙලෙස් සහිත වූ පුඤ්ඤ භාගියා පින් වඩන්නා වූ උපදි වේපක්කා සංසභව සම්පත් ලබා දෙන්නා වූ සම්මාදිටියකුත් තියෙනවා. ඒක මුදුන්පත් වෙච්ච දවසේ ඒක කෙලපැමිණිච්ච දවසේ ඒක පිරිච්ච වෙලාවට එයාගේ සම්මාදිට්ඨිය ලෝකුත්තර මග්ගංගා ලෝකෝත්තර මාර්ගයට අංගයක් වෙන විදිහට වැඩි වියපත් වෙනවා කියන වචනේ මම කියන්නේ තියෙන. සම්මා දිට්ඨිය වැඩි වියපත් වෙනවා. සම්මා දිට්ඨිය ලෝකෝත්තර පැත්තට හැරෙනවා. ආන්නේ හැරුණට පස්සේ තමයි ඒක මේ මාර්ග ඥානයකට තුරු දෙන්නේ. එතකන් භව සම්පත්තියේ භව ලෝකේ සංසාරේ ඇවිදින තාක්කල් හේතු සම්පත් ලබා දෙන්න උදව් වෙනවා. අන්නේ හේතු සම්පත් ලබා දෙන්න උදව් වෙන්නා වූ ශාසවා පුඤ්ඤභාගියා උපතිවේපක්කා කියන සමාධිත්‍ය අපි තුල තමයි අපිට ආගම තියෙන්නේ. ආගමෙන්දී අපිට කියනවා දුන් දේ ප්‍රයෝජන තියෙනවා. ඒ පූජාවේ ප්‍රයෝජන තියෙනවා. හොඳ නරක ප්‍රයෝජන තියෙනවා. අම්මෙක් අපෙක් ඉන්නවා. මේ ලෝකේ ඒ ලෝකේ තියෙනවා. බණ භාවනා කරන්න ඇත්තෝ ඉන්නවා. යත්තන්ට අපි අවශ්‍ය ඒ බණ භාවනාවට කරන උප ජීවසේ පුදන්න ඕන කියන මේ ආගම එහෙම නැත්නම් අපි කියන මේ ප්‍රතිරූප දේශ වාසය කියලා බුදුහාමර එකක් කියලා තියෙනවනේ. ඒ ආගම ධර්මයේ තියෙන තැනක ඉපදුණු උප්පත්තියේ ඉඳලා මේවා පුරුදු වෙනවනේ යාට. ආන්නේ ඒ කොටස සම්මා දිට්ඨියේ ලෞකික පැත්ත. ලෝකායත පැත්ත. ඒකට අපි බුද්ධ ආගම කියලා කියනවා. අපි තේරවාදය කියලා අපි අදහනකට කියනවා. නමුත් ඒකෙන් ගිහිලා යම් දවසක ඒක කියලා පැමිණිලා ඒක මුදුන්පත් වෙලා ඒක පිරීලා ඉතිරෙන වෙලාවක් වෙනවා. අන්න එතකොට ඒක අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගා කියන. ඒක ආර්යයන් වහන්සේලාට විතරක් තේරෙන ආශ්‍රවයන්ගෙන් රහිත වූ, අනුශේ කෙලස් වලින් රහිත වූ ලෝකෝත්තර මාර්ගයට තුඩු දෙන්නා වූ ඔසවා තබන්නා වූ සම්මාදිට්ඨියක් වඩපත් වෙනවා. එතකොට ඒ බවටපත් වෙච්ච සම්මාදිට්ඨිය හඳුනා ගන්න තියෙන ලක්ෂණ ඒක කොහොමද අර ලෞකික සම්මාදිට්ඨියේ බලනකොට බුදුජානනාංශය පෙන්වන්නේ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මාදිට්ඨි මග්ගංගං කියලා ඒ දියුණු බවුණු වෙච්ච එන්ට වැඩි වියපත් වෙච්ච සම්මාදිට්ඨියේ තියෙන්නේ ප්‍රඥා පඤ්ඤා කියලා බුදුහාමර කෙලින්ම සම්බන්ධ කරනවා එතකොට ඒකේ අර මිච්ඡාදිටි පාක්ෂික වූ අකුසල ධර්ම දැවෙමින්, ගෙවෙමින් ජීර්ණ භාවයටපත් වෙන අතර සම්මාදිටි පක්ෂේ වන්නා වූ ප්‍රඥාව ප්‍රඥා බලය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ප්‍රඥා බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගේ සම්මාදිටි මග්ගංගේ විදියට ප්‍රඥා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පාදක වෙන්නේ ඒකට පදනම වෙන්නේ ওই <clears throat> කියන දීමේ ප්‍රයෝජනයට පූජා කිරීමේ ප්‍රයෝජනයට හොඳ නරක ඇත මවික් පියෙක් ඇත එලෝ මෙලෝ දෙකක් ඇත ආදී වශයෙන් අපි මේ ළඟ තියෙන සාමාන්‍ය ආගම ධර්ම පිළිබඳව කටයුතු ඇතුම් පැවතුම්. ඒකෙන් ගිහිලා යම් දවසක මේ සම්මාදිට්ඨිය ප්‍රඥාව පැත්තට ප්‍රඥා බලයේ විදියට ප්‍රඥා ඉන්ද්‍රිය විදියට අතර ප්‍රඥා ඉන්ද්‍රිය ඊගාට ප්‍රඥා බලය ප්‍රඥා බොජ්ජංගේ නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඊට පස්සේ ප්‍රඥා මාර්ගාංග විදිහට වැඩෙනකොට ඒ පුද්ගලයා සමත විදර්ශනා දෙකෙන් විතරමයි අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අර කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය වගේ පහළ මට්ටම කියවා නෙවෙයි සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි විදිහට ජීවිතේ ගොඩාක් වෙලාවට අර වගේ දාන කටයුතු මෞපිය උපස්ථාන එලෝ මෙලෝ පිණිස කළ යුතු කුසල් කටයුතු සම්මා දිට්ඨිය මතින්ම වෙන්න ඇරලා Taman හැකිතාක් උකුරුද කලාව වෙන්න බලන්න. හැකිතාක් විවේකයේ වඩනවා. හැකිතාක් විශ්‍රාම වෙන්න බලලා අර කටයුතු අතහැරලා යුවා කරනාට බනින්න යන්නේ ඒ කටයුතු සියල්ලම මේ කරන සමථ විදර්ශනා භාවනා මාර්ගයෙන් වැඩෙනව ඒක වැඩෙන්නේ දානයක් දීමත් ඥානවන්ත කෙනෙක් කරන්නේ මෙහෙමයි කියලා දානයක් දීමෙන් ලැබෙන කුසලයේ හොඳ දෙයක් නම් අර හොඳට පේන්න පටන් ගන්නවා මේට වඩා හොඳ දෙයක් ඒ වෙලාවේ කරන්න. හොඳ දේ දන්නවා හොඳ දේට වඩා හොඳ දේ සංසන්දන වෙලා පේනකොට ඔන්න ඥානෙ පහළ වෙනවා ප්‍රඥා පහළ වෙනවා. ඒකට ඒ පුද්ගලයා තවත් හොඳ දේ පිටිපස්සේ යන්නේ නැහැ. හොඳ දේ නොතකා වඩා හොඳ දේට යන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී හරියට තමයි මෙතෙක් ජීවිතයේ සංසාර ගినాපු අගයන් ආඩම්බරයන් වල රුචි අරුචිකන් වල මොකද්ද වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඉතින් සර්වචනංශය එතකොට පෙන්නනවා හොරකම් කරනදී හොඳ නෑ. දානේ හොඳයි. ඒකට මම හිතන්නේ සරුවචනාංශය කියන්න ඕන ඕනෙම ප්‍රඥාවන්තයෙක් ඕනෙම ශ්‍රමණෙක් ඕනෙම බ්‍රාහ්මණෙක් පිළිගන්නවා. හොරකම් කිරීම සමාජ විරෝධී දීම සමාජයට හිතසුවදායකයි. අනුන්ගේ හිතසුව සලකනවා. ඒ නිසා අපි මේ වගේ පිරිස් දිහා බලපුවම මේ ඔක්කොමලා ඒක පිළිගන්නවා. වරකම් කරනකොට හොඳයි දන් දෙන්නේ කියලා. ඊට පස්සේ කෙනෙකුට කියලා දුන්නොත් සම්මාදිට්ඨි ඥානයත් සහිතව දැන් සුතමේ ඥානෙන් මහා කන්දක් දන් දෙනවට වැඩිය හොඳයි එක වරුවක් සිල් රකින්න එක කියලා ආන්න එයා ඒක හොඳට මේ භාවනා භාවනා භාවනා කරන එක නා ප්‍රඥා පහළ වෙනකොට හොඳ දේ නරකයි කියන්නේ නැහැ. හොඳ දේට වඩා හොඳ දෙයක් කිරීමට ප්‍රස්තාව වැඩියෙන්ම හම්බෙන්නේ භාවනා කරන මනුස්සයට විතරයි. දැන් අපි ඔක්කොමලා යම් යම් විදිහකට විශාල ඥාති පරිවර්තයක් විශාල නෑ පිරිසක් නියෝජනය කරනවා. ඒ සියලු ඥාතියින්ද වැඩිය බණ භාවනා කරන කෙනාට දෙකක් සලකලා මේක හොඳයි මේක වඩා හොඳයි කියලා ඒ ප්‍රඥාව තේරුම් ගත්තට පස්සේ හොඳ තියෙද්දි වඩා හොඳට යනවා මිස අම්මෝ මෙතෙක් කල් හොයාගෙන ආපු මේ හොඳ ටික අතාරින්න හොඳ නැහැ. ඕක කරේ තියාගන්න ඕනේ කියලා රහන මිටිය කරේ තියාගන්න යන්නේ. එයා හන මිටියක් වෙනකොට කපු මිටියක් කරේ තියාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකකොට අර හනමිතිය කරේ තියාගෙන ඉන්න කට්ටිය කියනවා අම්බෝ යා හොරි කඩයා යා අපිත් එක්ක ඇවිල්ලා යා දැන් වෙන දේවල් කරන්න පටන් ගන්නවා අපිත් එක්ක ඔබේ දාන දෙන්න ඉන්නේ නෑ දාන ගැන කතා කරන්නේ නෑ කියලා අර පිරිසට පේන්න තියෙනවා මේ පුද්ගලයා අර තිබුණු පෛරුපාසන කන්නේ එයා සීලෙට වැඩි තනක් දෙනවා කියලා ඉතින් කෙනහිල්ලක් එන්න පටන් ගන්නවා අපි හොරි කඩයන් බවටපත් වෙනවා එහෙම නැත්නම් ඇයි හොඳයි අඩු වෙච්ච ගතියක් පේන්න තියෙනවා ඉතින් ඒ වගේ දේවල් වලදී මේ බණ භාවනා කරන එක නක්කොන් වෙනවා. සබෙන් තලින් කොන් වෙනවා. සැකයක් පහළ වෙනවා. මෙහෙම ගියොත් අපිට පුළුවන් වෙයිද මේ ඇයි හොඳයි පවත්තන්නේ කියලා අන්න ඉතින්දි සරුවත්යන්සේ නිස්සද්ද හිනාවකින් කියනවා ඒ කට්ටිය කවදා හරි සම්මාදිට්ඨිය ආපු දවසක තේරෙයි උඹට ඒක කියලා දීමේ අයිතිවාසිකමක් ඕනේ නෑ උඹට තේරෙනවා නම් මේ වඩා හොඳින් වඩා හොඳ වෙන් කරගන්න මම පිටිපස්සේ ඉන්නවා බය වෙන්න එපා මම ශරීර සද්ධාව තියාගන්න මේ තේරවාද ශාසනය මෙතෙක්ම ආවේ හොඳ කට්ටියකින් නෙවෙයි. හොඳ කට්ටිය උදව් කරා. වඩා හොඳ කට්ටිය නිසා. ඒ නිසා පුළුවන් නම් මේ වඩා හොඳ කට්ටියට ඒ පැත්තට යන්නේ කියලා. ඊට පස්සේ සිල්ල තුන් අතර ගත කරනකොට <coughs> සීලෙ තියෙනවා විවිධ තාරාතිරම් තියෙනවා. කොයි එක කරත් අංජිල් පදපා හරි කමන්නේ හරියට රකින්නවනම් ඕනම වෙලාවක ඒක නොකිය බැරි දෙයක් තමයි සීලය අදි සීලය කියලා එකක් තියෙනවා. පංචිල් අට සිල් වෙනකොටත් අදි සිල් වෙනවා. පංචිල් උනත් අන නොතක රකින්නකොට අදි සිල්. අට සීලේ නව සිල් වෙනකොට අදි සීල වෙනවා. දැනටවත් නව සීලේ රකින්න කෙනෙක් අන නොතක ජීවිත පරිත්‍යාගය කරන එක අදි සිල්. ඊට පස්සේ දස සිල්, සාමනීර දස සිල්, සාමනීරී සික්කමාන ඊට සූප සම්පදා වශයෙන් සීලය අදි සීලයක් වඩ පත් කරගන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පුළුවන්. මට අපි හිර වෙලා තියෙන හිරවිල්ල පොඩ්ඩක් බලන්න. ඒ වගේ දෙයක් කරන්න ගියාම අපිට කොච්චර ඉස්සරහට පැන ගන්න බැරි ගති පේන තියෙනවද එකම දෙයක් අර. අල්ලන්න පුළුවන් තරම් මොනවත් අධ්‍යක් නෙවෙයි හිතේ තියෙන දෘෂ්ටිමයි. තමන් ඉන්න සීලේ ඊගාවෙකට යන්න අපිට බාධා කරන මොනම බලවේගයක්වත් නැහැ. ඒ සියලු බලවේග තමන්ගේ හිතින් දාගත්ත සාංචි ටිකක් විතරයි. ඒ විතරක් නෙමෙයි අපි හිතමු ඉතාම දැඩි වෙහෙසක් කරන ඉතාම දැඩි ප්‍රයෝගශීලී ක්‍රමයකින් අපි ඉහළ සීලයට ගියයි කියලා හම්බෙන දෙයක්වත් නැහැ. මොකක්වත් වැඩි ප්‍රහම්බ වෙන්නේ නැහැ. වෙන්නේ තමන් ගැන මිච්ඡා දිට්ඨිය පොඩ්ඩක් අයින් වෙලා සම්මා දිට්ඨිය ඇවිල්ලා කියනවා. දැන් අර බොහෝ දෙනෙක් එක්ක ඇසුර නැහැ. හොඳ සිල්වන්ත සුළු පිරිසක් එක්ක ඇසුර ලැබෙනවා. ඉතින් සමාජශීලීත්වයට කැමති කෙනෙක් නැත්නම් ඇයි හොඳයිට පුරුදු කෙනෙකුට පේන්නේ අම්මෝ එන්නේ එන්නේ එන්නේ කොන් වෙනවා. ඊට වැඩිය නරකද අර විශාල පිරිසක් එක්ක දන් දීදී හිටියානම් නැත්නම් සාමාන්‍ය ශීලයක හිටියානම් අධි ශීලයේ නැ හොඳ නැහැ කියලා හිතනවා. නමුත් එතෙන්දී සත්පුරුෂ ධර්ම දන්නවනම්, කල්යාණ සත්පුරුෂයන් අසෝ කරනවනම්, සම්මා දිට්ඨිය ඍජු වෙනවනම් තේරෙනවා මේක ටික ටික ටික ටික අලුත් උනේ නැත්නම් මේක මෙත්තයි කියන්නේ. මේක පුස්කනවා. මේක පාසි බැඳෙනවා. අපි එතන අහුවෙනවා. මේක සතෙක් හැවාරිනා වගේ සත හැලෙන් වැඩෙන්න නම් හැව ගැලවෙන්න. ඒක හැවේ හැමදාම හිටියොත් ඒක ඒ කියන්නේ හොඳටම පේනවා මේක මිච්ඡාදිත්‍ය වැඩෙන සම්මාදිත්‍ය කර වෙනවා. හැව හැලෙනවා නම් අපි දැනගත්ත හරිය නොදැනගත්ත සම්මාදිත්‍ය වැඩෙන මිච්ඡාදිත්‍ය ජීර්ණ භාවයටපත් වෙනවා. එතකොට යාර පේනවා මේ ශීලයේ මට්ටමට ගන්නෙ මොකටෙයි? අදි ශීලයක් බවටපත් වෙන්නේ අවිපටිසාරත් හය ආනන්ද කුසලාන ශීලයි. බුදුජානක ආනන්ද සෝංශ සඳහන් කරන ආනන්ද ඒ හොඳ කුසල සීලයකට ගියා නම් උඹේ විපිලිසරකමක් කවදාකවත් හිතේ තියෙන්නේ. ඉතී අන්දබන්ද නැහැ. සැක නැහැ. අත්හනුවාද බය අනේ මම මේ කරගත්ත දේ කියලා කවදාකවත් හිත සැකයක් දෙන්නේ නැහැ. අහල වාරේ ඉන්න කෙනෙක්වත් මීයකා හැදිච්ච ගෙදර නැහැදිච්ච එකා කියලා කියන්නේ නැහැ. කියාවි ඕන නැහැදිච්ච ගෙදර හැදිච්ච එකයි කියලා කියාවි. මොකද හැම අවස්ථාවෙදීම ලදලද ප්‍රමාණය සිල්ලතුන් හැසිරෙමින් අදි සීලකට යනවා. මේ විදිහට දිනු කරන යන්න යන්න ඇති වෙන මේ සීලයේ දිනු වෙනකොට ඇති වෙන මේ මානසික தත්ත්වෙට බුදුහාම කියන්නේ ආත්ම සන්තුෂ්තිය කියලා. අත්තමන අත්තමන භාවය කියලා කියනවා. අද මුළු ලෝකෙම වැහිලා තියෙන්නේ අසහනෙ. අද මුළු ලෝකෙම තියෙන මානසික අසහනෙ. මොකක්වත්ම නිසා නෙවෙයි තමන්න තමන් දෙස්ති ගන්න නිසා. අනුන්ගෙන් ලැබෙන නව නිග්‍රහ නිසා. එහෙම නැත්නම් කවදා හරි මගේ හොර ටික අහු වුණොත් මට ඉරේ විලංගුවේ වැටෙන්න වෙයි. මට නඩු කියන්න වෙයි. මේ බය තියෙනවා කොයික වැරදි කරන කොයි කෙනාද. මේ වැරදි ඔය කියපු තමන්න තමන් දෙස් දෙන ගතිය ලෝකයා කරන්නේ මොනවා ටිකක් බීලා බුදිය ගන්නකොට සැරපීමක් බීලා ඕක අමතක කරලා නිකයි. ඉතින් මොන හරි දෙල්ලමක් කරලා හිත රවට්ටගෙන යන්න පුළුවන් සල්ලි වලින් ඕක පොඩ්ඩක් එහෙමේ කරගන්න පුළුවන්. පිටකට්ටිය දොස් කියනවා නම් පත්‍රකාරයෙකුට සල්ලි ටිකක් දීපු ගමන් ඕන කෙනෙක්ගේ කීර්ති නාමය හදලා දෙනවයි කියන එක බොහොම සුළු දෙයක් අද. මොකද තනි කරම ඔය සෙල්ලම ගෙනියන්නේ ජනමාධ්‍යයේ. ඒ නිසා කාටද අවශ්‍ය නම් කීර්ති නාමයක් ඇති කරගන්න සල්ලි වලින් කරතෑයි. එතන හිරේ විලංගු වැටෙනවා නම් ඊටදී ටිකක් සල්ලි දෙන්න වෙනවා අග්‍ර විනිශ්චයකාරයා වුණත් ගන්න පුළුවන්. නමුත් අන්තිමට එකක් තියෙනවා දුක්ගති බය කියලා කොන જાතිකේ සල්ලි වලින් ඔය 1 2 3 වැහුවත් මරණින් මත්තේ හිස පල්ලෙහාට කඳ උඩට තියාගෙන අපායට වැටෙන එක වළක්වන්න ඔය කිසිම සල්ලියකින් බෑ. එතකොට ඉතුරුනේ අසහනෙ විතරයි. නමුත් සීලෙන් ඉදිරියට යන මනුස්සයාට ඒක වෙනකොට ඉතුරු වෙන්නේ අත්තමන භාවය අත්තමන භාවය කියලා කියන්නේ ආත්ම සන්තුෂ්තිය කියන ලස්සන වචනයක් අපිට තියෙනවා. ඉතින් මේ ලැබෙන ආත්ම සන්තුෂ්තිය අගය කරන මිනිහට ප්‍රඥාව ඇති මිනිහයි කියලා කියනවා. ඒ නැතුව කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන ලෝකයක් තියෙනවනේ එළියේ. ඒකේ ඉන්න වෙලාවට කවදාකවත් ආත්මමන භාවයක් නැහැ. කොච්චර ඒ අත්තෝ වෙසක් එකට දන්සල් දුන්නා, තොරන් හැදුවත් ප්‍රඥාවන්තයෙක් කියන නමට එන්නේ මං කියන්නේ විඥාන මාධ්‍ය ප්‍රඥාවන්තයා කියන එක නෙවෙයි. ලෝකයේ චීන සම්මුතිය හැටියට. ඒ නිසා තමන්ට තමන් ආත්ම සන්තුෂ්ටියක් ඇති මිනිහෙක් නම් ආත්ම සම්ප්‍රයක් ඇති ගෑණියක් නම් නැත්තම් පැවිද්දෙක් පැවිදි සහෝදරියක් නම් ඒකට කිට්ටු කරන්න පුළුවන් දෙයක් මූ ලෝකයක් නැහැ. ඉතින් ඒකනේ අපි මේ නිතරම හෙට්ටු කර කර ඉන්නේ. හෙට්ටු කර කර ඉන්නෙම ඒ ආත්ම සන්තුෂ්තිය කියන එක ඕන තමයි. ඒ වුණාට අපේ අර පරණ පුරුදු ටිකක් ඕන. අපේ රුචි අරුචිකම් ටිකක් ඕන. මේ ලෝකයේ අතර හොඳව පෙන්වන්නත් ඕන. නමුත් යට තියෙනවා දැන හෝ නොදැන කරන කෙලෙස් වර්ගයක්. ඉතින් ඒකටත් නොදැන හෝ අනුග්‍රහත් කෙරේ. එතකොට අර ආත්ම සන්තුෂ්තිය ජීර්ණ භාවයටපත් වෙනවා. එනිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට ශීලවන්ත වෙඳලා ප්‍රඥාවන්ත භාවයේ හොඳ නියම ප්‍රඥා කියන්නේ මේකයි, කල්යාණ මිත්‍රත්වය කියන්නේ මේකයි, සත්පුරුෂ භාවය කියන්නේ මේකයි, සත්‍ප්‍රඥාචාරිකම කියන්නේ මේකයි කියලා අපි ඒ පුද්ගලයා ඊගාවට තියෙන ශීලය හොඳයි අදි සීලයත් හොඳයි. සමාධිය ඊට වඩා හොඳයි කියලා සමාධි භාවනාවට ගියයි කියලා හිතමු. සමාධි භාවනාවට ගියාට පස්සේ පුද්ගලයාට යන පමණින් සමාධිය සාර්ථක වෙන්නේ නැහැ නේ විශේෂයෙන් මේ පිළිස හොඳටම දන්නවනේ. හැම භාවනා මධ්‍යස්ථාන හැම ගුරුවරයාම හැම අරමුණම හරියන්නේ නැහැ. කට්ටියකට කොයි එකත් හරියනවා කට්ටියකට හරියන්නේ නැහැ. ඒ නිසා මේ සමාධියට ගියාට පස්සේ ඒ සමාධි සටනේ ඒ ඒ පන්තියේ මේ කියන චිත්ත භාවනා කියලා ආදි චිත්ත භාවනාවට යනවයි කියන එක. චිත්ත භාවනාවේ ඉහළ භාවනාවට යනවයි කියන එක තටමලාම හෝ වෙන දේවලින් කරන්න බෑ වරද්ද වරද්ද වරද්ද වරද්ද ලක්ෂ කෝටි වාරයක් හිටින්නෙන් තමයි අපි චිත්ත භාවනා අජිත් අධිචිත්ත භාවනා පාඩපත් කරන්නේ. ආන් ඒ විදිහටපත් වුණාට පස්සේ සීලයෙන් යම් ආකාරයක ආත්ම සන්තුෂ්තියක් ඇති වෙනවද? ඊට වඩා ලොකු ආත්ම සන්තුෂ්තියක් එන්න පටන් අර ගන්නවා. ඒක සහේතුකෝ එන්නේ මෙතෙක්කල් මං විඳපු සෑම සැපයක්ම ආමිෂයි. අද මට නිර්ආමිෂ සුඛය තේරෙනවා. මට රූප නැති වුණත්, ශබ්ද නැති වුණත්, ගන්ධ නැති වුණත්, රස නැති වුණත්, පහස නැති වුණත් හිත සමාධිගත වෙලා හිත ඒකාග්‍ර වෙනකොට කවදාකවත් රූපෙන් ගන්න බැරි කවදාකවත් සද්දකින් ගන්න බැරි ගන්ධකින් ගන්න බැරි රසකින් ගන්න බැරි පහසකින් ගන්න බැරි නිර්ාමිෂ සුඛයක් ලැබෙනවා මේක කවදාකවත් ත්‍රිසෙනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට ගන්න බෑ ගත හැකි එකම සතා මිනිසයා විතරයි ඒත් මගේ ජීවිතේ මම දැන් නේද මේක දන්නේ ළඟේ නෑද ආවේ දන්නේ නෑ නේද එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකෝ දන්නේ නැහැ නේද? දැන් මම වුණත් ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා ඒ වෙලාවේදී හේතු ධර්ම ඵල ධර්ම කල්පනා කිරීමෙන් තර්කෙ නෙවෙයි වැටහෙන්නම පටන් අර ගන්නවා හිත ගත දෙක පස්සද්ධියටපත් වෙනවා සුව සේවාවටපත් වෙනකොට ධ්‍යානයකින් ලැබෙන සමතයකින් ලැබෙන එතන අධිචිත්ත භාවනාවකින් ලැබෙන සුඛේ ඉන්න පටන් ගන්නවා එතකොට මේ පුද්ගල භාවනා ලෝකේ ජීවත් වෙනවා ඊයංග ප්‍රතිපදා තියෙන දාන සීල භාවනා නමුත් පැවිදි ලෝකේ උපාසක උපාසිකාවන්ගේ ලෝකේ භාවනා කරන මේක සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේකට කියනවා සමාධිය කියලා. ඉතින් මෙන්න මේ සමාධියත් ඇතුව අර කියන ඔක්කොම ගුණ ටිකක් ඇතුව ඒ සමාධිය සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය தත්වේ බව. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් ඇති මිනිස්සෙකුට අලඳගත තිබිය යුතු ආභරණයක් මේක. ඒක දියෙන්න ඕනේ. මේ සමාධිය නැත්තම් වික්ෂිප්තයි. සමාධිය නැත්තම් හිත නන්නත්තරයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා අන්ධකරණයි කියලා. සමාධිමත් නැති හිත අන්ධකරණයි, අචක්කු කරණයි, අත් එක මොහා කරන සුළුයි. ප්‍රඥා විඝාතකෝ සියලු සියලුම ප්‍රඥාවන් හලහප්පල දාන. විඝාත පක්ඛිනෝ තමන්ට හතුරෙක් විදිහින් හතුරෙකුට කරන්න පුළුවන් හේතු සිල්ලන්තික කරලා දාන සමාධි නැති හිත. අනිබ්බාන සංවත්තනිකෝ නිවනෙන් පැත්තට එහාට නිතරම අදිනවා. යම් දවසක මේ පුද්ගලයාට සමාධිය ආවනම් ඒකාග්‍රතාවය මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් මට කරනවා මට කරන්න පුළුවන් කියන උන්චි හරි කමන්නේ ආත්ම ශක්තියක් ආවොත් මට මේ අරමුණ මෙච්චරලා තියන්න නැත්නම් මට මෙච්චරලා සක්මන් කරන්න පුළුවන්. මට මේ සක්මනේදී හොඳට හිත එහි හිටිනවා කියලා කියලා කරන්න පුළුවන් තරමට එනකොට ඒ අරමුණේ හිත පවත්තන තාක් නැත්නම් ඒ සතිය අඛණ්ඩව පවතින තාක් නැත්නම් ඒ සමාධිය පවතින තාක්කල් අර අන්ධ කරන ගතිය වෙනුවට ඒ මනුස්සයාට සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති කියලා සමාහිත හිතට ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. ජල කඩක වතුරක වැවක ජල රැලි නැත්තම් මච පිට කඩ වෙලා නැත්තම් Tamange මූණ හොඳට පේනවා වගේ. ඉගොඩ ගොඩේ හේවණැල්ල හොඳට පේනවා වගේ. වතුර පිරිසිදු නම් අඩිය පේනවා වගේ. ඒකේ තියෙන රැලි තරංගමාලා නැතිකම සමාධියක් ඇති කරනවා ප්‍රතිබිම්බයක් ඇති කරනවා ඇති දේ ඇති හැටියට පේනවා. එනිසා සරුවචනතු මෙතනදී මේ සමාධි භාවනාව නැත්නම් චිත්ත භාවනා අධිචිත්ත භාවනා විස්තර කරනකොට මේක නීවරණ ධර්ම වලට සාපේක්ෂ කරලා දේශනා කරා. උනාතේ නීවරණ ගැන කතා කරනකොට සඳහන් කරනවා කාමච්ඡන්ද නීවරණය හරියට ජලකඩක් <clears throat> වතුරක් ගත්තොත් ඒක වර්ණ ගැන්නුවා වගේ. වර්ණ ගන්නපු වතුරෙහි ඡායාව පේනවා හැබැයි විකෘති. හැබැයි අඩිය පේන්නේ. වර්ණ ගැනීම නිසා පාරදෘශ්‍ය බවටපත් වෙන ජලකර. ඒ නිසා වර්ණනාන්න පු නැති පිරිසිදු වතුරේ ඡායාව පිරිසිදුයි. පාරදෘශ්‍ය නැහැ, පාරගම්‍යයි, අඩිය පේනවා. ඒ වගේ තමයි නීවරණ නැති වෙනකොට විශේෂම කාමච්ඡන්දේ නැති වෙනකොට <clears throat> වර්ණයක් තිබිලා අයින් කරනවා. ද්වේෂයිත පෙන්වන්නේ කේත ලිපක් කොට තිබ්බ කේතලයක පැහෙන වතුර වගේ. පැහෙන වතුරේ කවදාකවත් ඡායාව හොඳට පේන්නේ නැහැ. අඩිය බලන්න බෑ මොකද ඒක ගොජ දාන. චීන මිද්දේ පෙන්වන්නේ වතුර උඩ පාසි බැඳිලා වගේ. පෙඳ පාසි බැඳිලා වතුර කඩප්පේ ඉන්න නිල්ලක් පේන්නේ තන නිල්ලක් වගේ. මේක යට අයින් කරලා බලනකොට හොඳ පිරිසිදු වතුරක් තියෙනවා. නමුත් බැලුව බැලමට පාසි බැඳිලා තියෙනවා. ඒක කියනවා චීන මිද්දේ වගේ කියලා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ රැලි මාලා නගින හිතක්. වතුකඩේ රැලි මාලා නගිනවා නිතර මේ නිසා කවදාකවත් ජලකඩ සමතල නැහැ. අඩිය පේන්නෙත් නැහැ. මූණ බැලුවට පේන්නෙත් නැහැ. පේනවා. කඩ කඩ වෙලා පේනවා. ඒ වගේම සැකසහිත හිත පෙන්වන්නේ ගාක් මඩදිය වෙච්ච වතුරක්. ඒක තලපයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මතු පිට කඩ කඩ වෙනවා. අඩිය කොහොමඩක් අපේ. ආනෝ විදිහට මේ අපේ වතුර අපි මේ වතුර භාජනය මේ නීවරණ පහ නිසා පුදුමාකාර විදිහට සැලෙන්න පටන් ගන්නවා. එක්ක වර්ණ වෙනවා, එහෙනම් ගොජ දානවා, එහෙම නැත්නම් මඩ වතුරක් වගේ පේනවා. එහෙම නැත්නම් රැලි මාලා නගිනවා, නැත්නම් පාසි බැදෙනවා. ඉතින් මුළු මානව සංහතියම ඔතන තමයි ජීවත් වෙන්නේ. ওই පිට තියෙන කට්ටේ නිසා ඇතුලේ තියෙන වතුර කඩේ ස්වභාවය මොකක්වත් නැතු කරන්නේ. අපි ගත්තේ මේ දෘෂ්ටියේ පිළිඹු කරන්න පුළුවන් ගතිය සහ අඩිය පේන ගතිය දෙකම නැති වෙනවා. ඒ නිසා මේ මනුස්සයාට මනුස්සයා කියන්නේ කවුද? ඊගාව ළඟ ඉන්න මනුස්සයා කවුද? සිල්වතා කවුද? සමාධිවන්තයා කවුද? ප්‍රඥාවන්තයා කවුද? මගේ ප්‍රඥාවන්ත හිත කොහොමද? අන්ධකරණ හිත කොහොමද කියලා තීරණ කරගන්න බැහැ. එහෙම කෙනෙකුට ගොඩාක් වෙලාවට එහෙම දන්න කෙනෙක්ගේ පිහිට ලබා ගන්න වෙනවා. ආශ්‍රය අවශ්‍යතාවයක් තිබුණා. Tamange ස්වම්භූ ඥානයක් මතු කරන්න බෑ මේ නීවරණ ධර්ම නිසා. යම් වෙලාවක අපි හිතමු සමත භාවනා නෙවෙයි විදර්ශනා භාවනාම කරනවා කියලා. දැන් ඔය සක්මන් භාවනාව හිම කරනකොට සක්මන් භාවනාවෙත් ආනාපාන සතිය කරනකොට ආනාපාන සතියේ සමත පැත්තක් විදර්ශනා පැත්තක් කියලා දෙකක් තියෙනවා. සමත කරන කෙනාට නැත්නම් සමත භාවනා කරන ආනාපාන යෝගාවචරයට තමන්ගේ හිත හුස්මේ තියෙන බවත් ශබ්ද වේදනාව වලට පිට කියලා නැති බවත් තේරෙනවා. හැබැයි හුස්ම වදින තැන පේන්නේ. ආශාසෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ බලන්න බෑ. හැබැයි හුස්මේ හිත තියෙන බව දාන්න. ඒ වගේම තමයි සක්මන් කරන කෙනාට එයා සහජයෙන්ම සමත නැමියාවක් තියෙන කෙනෙක් නම් සමත යානිකයෙක් නම් එයාට හිත සද්ද වලට ගිහිල්ලා නැහැ රූප වලට ගිහිල්ලා නැහැ හිතනව නෙවෙයි ඇවිදින බව දන්නවා හැබැයි මේ වම් පාය මෙහිමයි දකුණු පාය මෙහිමයි කියලා හැපෙනකොට මෙහිමයි දැනෙන්නේ කියලා දැනීම විස්තර කරගන්නත් බෑ ඒකේ වැටෙන්නේ නැහැ මේක මේ කවුරුත් කියලා දෙන දෙයක්වත් ගුරුවරයා දෙන දෙයක්වත් නෑ අපි ගෙනාපු ජම්මගත ගතියක් සමහරුන්ට මෙහෙමයි සමහරුන්ට මෙහෙම නෑ ඉතින් මේන් අපි හිතමු සමතේ හරහා යන්නේ නැතුව විපස්සනාම කරගෙන පටන් ගන්න දැනලා විපස්සනා යන කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ කෙනාට මේ මිච්ඡාදිට්ඨිය ප්‍රඥා මට්ටමට නගිනකොට ඒ ඥාණයට තමයි අපි ගියේ පාර මතක් කරගත්ත විදිහට මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. නාම රූපාන යථාව දසනං සම්මාදිට්ඨි නාම. හරියට හුස්මක් ගන්නකොට එයා දන්නවා මේක ආස්වාසිය එයා දන්නා මේ ආස්වාසය මට වැටෙන්නේ පිරිමැදීමක් විදියට, කම්පනයක් විදියට, චංචලයක් විදියට, සීතලක් විදියට කියලා. ඒ ඒකේ තියෙන වායෝ ධාතුව හෝ, තේජෝ ධාතුව හෝ, පාඨවි ගතිය හෝ මුක්කක් හරි අත්දකින්න. ඒ කියන්නේ රූපාකාරය දාන්න. අනිත් එක ඒක ප්‍රස්වාසයෙන් වෙන් කරලා හඳුනන්න පුළුවන්. නැත්නම් ඉස්සලා හුස්ම සීතලට වැටුනේ, දැන් හුස්ම ගොරෝසුවට වැටෙනවා, පිරිමැදීමක් විදියට වැටෙනවා කියලා ආස්වාසෙන් ආස්වාසයට හෝ සංසන්දනය කරන ගතියට කියනවා නාම ධර්මයේ කියලා. ස්වභාවික පඨවි ධාතුව ස්වභාවික වැටෙන ආපෝ තේජෝ ධාතුව වැටෙන ධාතුල ස්වභාවයට කියනවා රූප ධර්ම කියලා. ඉතින් හොඳට ආස්වාද ප්‍රසවාස සාංශුද්ධයෙන් යනකොට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරමින් ආස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් කරමින් යනකොට හරියට ධානාගත වෙච්ච හිතක වගේ හොඳට ඒ කෙනාට වෙන්නට වැඩිය ජලකඩක අඩිය පේන්න වගේ. 아무තු ප්‍රඥාවක් එන්න පටන් ගන්නවා ඒක බාහිරට සම්බන්ධ ප්‍රඥාවක් නෙවෙයි වර්තමාන මොහොතේම ඇතුළට යොමු වෙච්ච හිතකින් මේ චිත්තක්ෂණය ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කාටවත් තේරෙන්නේ මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. තේරුණත් නම්බු කරන්නේ ඒකට හිතන මේන් තොරව අපිට විපස්සනා ඥාන පහල කරගන්න පුළුවන්. මේන් තොරව මෛත්‍රී බුදුහාමර දැක්කොත් අපි නිවම්ම නිකම්ම නිවන් යයි කියලා හිතාගෙන අපි නිකන් නන් දුන්නාම ඇති. අපි නැත්නම් නිකන් සිල් ලකපුවාම ඇති. අපිට මෙච්චර වුව කරන්න ඕනේ අපිට වෙන කෙටි පාර්ග ඇති. එහෙම නැත්නම් ඔය යක් හදනකොට මොනවාරි කරන කොන්තරක් දෙන්න පුළුවන්. ඒ වගේ මේ නිවන් දකින්න එකත් අපිට කොන්තරත් ක්‍රමයට කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම හිතන කෙනාට කවදාකවත් මේ හුස්මක් ගන්නකොට හොඳට සාංශුද්ධින් ඒ හුස්මේ තියෙන ඒවට ස්වභාවික ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒ ස්වභාව ලක්ෂණ බලන්න හිත දෙන්නෙත් නෑ. දැක්කට කියන්න දන්නෙත් නෑ. එක්ක අගය නෑ. එක්ක නැත්තම් සාන්සුද්ධයක් නෑ. ඒ කියන්නේ යාට තාම නාම රූප දෙක වෙන් කරලා දැනගැනීමේ ශක්තියක් නැත්තම් සම්මාදිට්ඨිය මුල් බහගන්නේ. අපි හිතමු බණ අහලා හෝ උත්සාහ කරලා හෝ කර්ම ගෙවීම නිසා හෝ මට මේක කරන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට ආයෙ තබනකොට මට මෙහෙමයි දැනෙන්නේ. වම තිනකොට මෙහෙමයි, දකුණු තින මෙහෙමයි, හුස්ම ගන්නකොට මෙහෙමයි, පිට කරනකොට මෙහෙමයි, පිම්බෙනකොට මෙහෙමයි, හැකිලෙනකොට මෙහෙමයි. ඉතින් දා ජීවිතයමක් අල්ලනකොට, අත ගෑවෙනකොට, හැපෙනකොට, ඒ වගේ තියෙන මේ හතර මහ භූතයන්ගේ ස්වභාව ඒක අනිත්‍ය කිව්වෙන් කොළ දැනගන්න පුළුවන් නාම ධර්මයි. ආන් ඒ ස්වરૂපේට ලෝකෙත් එක්ක සංසන්දනය වෙන්න ගත්තොත්, ගැටෙන්න ගත්තොත්, ගැලපෙන්න ගත්තොත් ඒ මිනිස්සයා කතා කරන භාෂාව ධාතු මනසිකාරයේ හරහා පමණයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. කවදාවත් පුද්ගලෙක් කත ගන්න හම්බ වෙන්නේ හම්බ වෙන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාගේ රූපාකාරය. ඒක අල්ලනකොට Tamanට දැනෙන්නේ නැහැටි. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ නාම රූප දෙක එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨියේ ලාබාල බොළඳ අවස්ථාවට හරිපත් වුණා නම් ඒ මනුස්සයාට පුද්ගලත්වයේ හරහා ආත්ම සංඥාව හරහා අඩු ගානේ විහිදුවන ලද ඥාණයෙන් හරි බලන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි දකින්නෙම එක හතුරා මේක අමිතුරා මේක ස්ත්‍රියාව මේක පුරුෂයා මේක කහපාටයි මේක නිල්පාටයි ආදී වශයෙන් පුදුමාකාර සම්මුති ලේබල් ගොඩකට යට වෙලා දකින්න. මේ නාම රූප දෙක වෙන් කර ගන්න දැනගන්න දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් වල නයිසાર્ගික වශයෙන් හොඳක් නරකක් නැහැ. අපි ඒවට මේ ආරූඪ කරන රූල්හි නාම නිසා රූල්හි ලේබල් නිසා මේවා වෙන් කරලා තිබුණට නාම රූප පරිච්ඡේ ඥානයේ උගාක්ම සම්පූර්ණ වෙන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණයට හරි තේරුම් ගත්තොත් තේරෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක පිම්බීම හැකිලිම හෝ සක්මන හෝ ධාතු මනසිකාරයේ හරහා එහෙම නැත්නම් ධාතු අවත්තානේ හරහා විස්තර කරන්න ගිය දවසේ අපිට මේ මුස්ලිම් ජාතිය සිංහල බුද්ධ ආගම කතෝලිකය ප්‍රාණීය ඇතිදේය ප්‍රාණීය නැතිදේය කියලා මොනම දෙයක්වත් ඇත්තේ නැහැ නාම රූප දෙකට බෙන් කරුවට පස්සේ විකිනේ හුදු ධාතු ස්වභාවයක් අපරයි ඉතින් මේක සාමාන්‍යයෙන් අර කියන විදිහට දන් දෙන්නේ නැති, සීල් රකින්නේ නැති, සමාධි භාවනා කරන්නේ නැති, විපස්සනාවක් නැති කෙනෙකුට කියනකොට හිතෙන්නේ මේක මොකද්දෝ මැජික් එකක් වෙන්නේ කියලා. මේක මොකද්දෝ ගුඪ ධර්මයක් ඇති කියලා. ඒ කිසියම් දෙයක් ඇත්තේ නැහැ. නීවරණ ධර්ම නැති හිත විතරයි මෙතන තියෙන අපූර්ව තත්ත්වය. නීවරණ නැත්තම් ලෝකේ සම්පූර්ණ සම්බන්ධ වෙන්නේ Tamanට ධාතු මනසිකාරයක් වශයෙන්. ඊට පස්සේ ඒ බුද්ධලේ ආර්යයන් වහන්සේලාගේ භාෂාවට අත්පොත් යන්න පටන් ගන්නවා. අපේ අපේ සිංහල ඉතිහාසයේ මේක විස්තර කරන්න පුංචි පුංචි කතන්දර ගෙනත් කියලා කියනවා මේ අටුවා යුගයේ. හරි ලස්සනයි මුළු ලෝකෙම අටුවා පිළිගන්න නමුත් හැම කතාවක්ම සිද්ධ වෙලා තියෙන ලංකාවේ. මොකද අටුවා ලියුනේ ලංකාවේ. ත්‍රිපිටකයේ බුදුහාමුදුරු ගෙනාවට සාමාන්‍ය උඟ දෙනෙක් අධ්‍යාපනය කරන කට්ටිය අටුවාව හරහා තමයි නැත්නම් ඒකට දින අර්ථ කතාව හරහා තමයි මේක තේරුම් ගන්න අර්ථ කතාව තමයි අටුවාව කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒකෙදි කියනවා මේ රාමතු කෙනෙක් කළු දීපකුණේ ඉඳලා අනුරාධපුරයට එන්න පිටත් වෙලා ආවා. ඉතින් අපේ තියෙනවා මේ ගමන් යනකොට නැත්තම් ඔය කුඹුර වැඩ කරනකොට මේ පිනිපිට හතිය කියලා එකක්. පිනිපිට හතිය කියලා කියන්නේ ඉර නැගලා නැහැ. යන්තම් අරුණ නැගගෙන එනවා. මේකේ කොච්චර ඇවිද්දත් මහන්සි දැනෙන්නේ. අන්දාගොඩේ දවල් එහෙම ගියොත් එහෙම කලන්තය හැදිලා වැටෙනවා. පිනිපිට වෙන වෙලාවෙදී හැතිය මේ මහන්සි නැහැ. ගොමුරුදු ගොවිතැන් කරන මිනිස්සුත් උදේ පාන්දරම නැගිටලා පිනිපිට හතියක් වැඩ කරලා ආවිල්ලා තමයි තේ ටිකක් බීලා උදේ කෑම ගන්න. ඒ වෙලාව හරීම ලේසි වැඩක් කරන්න. මොකද මිනිස්සුත් කවුරුත් නැහැ. ඇඟ වෙහෙස කෙරෙන්නේ නැත්නම් අරුණනගින වෙලාව ඉරණ කළත් නැහැ. නිතරම පිනි පිනි පිපිලා තියෙනවා. ඉතින් මේ ආඳුර පිනි පිටම වන්න අනාරපුර යන්න. ඉතින් බොහොම ස්වාමීන් වහන්සේ හිත අරසා කරගෙන බලාගෙන යනකොට හිතා ගන්න බැරි විදිහට යාන්තම් ඉර නැගෙන එනකොට ඉත්‍ත්‍යාවක් එනවා ඉස්සරහට. ඇවිල්ලා උකුළු මුකුළු පාලා ඉංගිරි බිංගිරි දාගෙන යනවා යන්නේ. හාමුදුරුවෝ මේ ඇස් දෙක බලනකොටම ඒ හාමුදුරුවෝ නිතරම අට්ටික සංඥාවේ භාවනා කරපු හාමුදුරු කෙනෙක් දත්තට ටික තමයි දැක්කේ. ඒ ශාංශයේ එතනම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා අර දත් ඇටවලට හිත යොදලා ඒක තියෙන අවසුදු පාට හරහා ඕදාත කසිදී මතු කරගෙන ඒ හරහා චතුත් අධ්‍යානෙ දක්වා හිත තනාගෙන යනකොට ඉන්නේ ශාංශයට පේනවා එයින් බලනකොට මේ ලෝකේ ගහක් තිබුණත් ගලක් තිබුණත් පණ තියෙන එකක් තිබුණා නැති එකක් තිබුණා මේක හතරම හදා හතම විතරයි අනතිගුණා හෝ නැතුව හෝ ස්ත්‍රී හෝ පුරුෂ හෝ පැවිදි හෝ පැවිදි හෝ බෞද්ධ හෝ අබෞද්ධ හෝ ධාතු මනසිකාරයට නෑ ওই තාරා තියෙනවා. ඉතින් මේ සාහස මේ ධාතු මනසිකාරය හරහා මේ පයින් යන ගමන් rahat වෙනවා. rahat වෙනකොට අර ස්ත්‍රියාව හදිසියෙ ගෙදරින් පැනලා යන කෙනෙක් ස්වාම්පුරුෂයා නැගිටින්න කලින් දුවලා දැන් අම්මලා ගෙදරට යන ගමන් ස්වාම්පුරුෂයා නැගිටලා බලනකොට ගෙදර ගෑණිනේ. එයා අඹාගෙන එනවා පිටිපස්සේ. එයා දන්නා මේ පාරේ තමයි යන්නේ මොකද තමගේ නැන්දම්මගේ ගෙදර නැත්නම් මේ අඹුවගේ අම්මගේ ගෙදර තියෙන කළුතිය පොකුණි කියලා. දකින්නවා දන්නවා මේ ආමඳුර දකින්න ඇති කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉත්‍ත්‍යාවක් කරනවා දැක්කද කියලා අහනවා. ඒ ආමඳුර කියනවා ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක් දන්නේ දත්තට ටිකක් නම් ගියයි කියලා. එහෙනම් ඒ ශාන්සේ rahat වෙලා. තන්සා තස්සා දත්තන්ට ටිකන් දිස්වා උබ්බ නිමිත්තන් manussරී තතේව තේරෝ ධීරෝ අරහන්තං අපාපුණී කියලා මේ මුළු ගාථා මුළු කතාවම ගාතාවට යට කරලා තියෙනවා. තස්සා දන්තත් ටිකක් දිස්වා. ඇයගේ දත්තට ටික දැක. උබ්බ නිමිත්තම් manussරි. ඒ ශාංශ හොඳට අට්ටික සංඥාව වඩපු කෙනෙක්. ඒ ශාංශගේ පූර්ව නිමිත්ත පාර්ථ මතුනේ ස්ත්‍රියවක් දැක්කේ නෑ. දත්තට ටික විතරයි දැක්කේ. ගතේව තේරෝ ධීරෝ. ඒ ධීර වූ තෙරුන් වහන්සේ ඒ අට්ටික මතින් ඉඳ ගිහිල්ලා නිවන් දැක්කා. රහත් වුණා. ඉතින් ඒ නිසා යම් දවසක නීවරණ හිතේ නැති වුණා නම් ඉස්සරහට එන්නේ මෝහිනීද? එහෙම නැත්නම් වෙන අංගනාවක්ද? නැත්නම් පුරුෂයෙක්ද? පැවිද්දෙක්ද? මුස්ලිම් මිනිස්සෙක්ද? කතෝලික මිනිස්සෙක්ද? මොකක්වත්ම පේන්නේ නැහැ. පේන්නේ මේ ධාතු මනස්කාරයෙන් තමන්ගේ හිත ගන්නව මොනවා හරි අංශයක් දකිනවා. ඒක හොඳටම නිමිත්තක් වෙනවා. ඒවා ඉතින් අනික් කරුණු සෑහිලා පැහිලා එන්න ඕනේ. ආට පස්සේ නිවන් ලබන්න අරමුණක් වෙනවා. නිකමට හරි මේ ස්වාමීන් වහන්සේට මේ ස්ත්‍රියව දැකලා රාගය ඇති වුණා නම් මේ ගොම්මන් මේ අරුණ නැගෙන එන වෙලාවේ ඒ ස්ත්‍රියවත් කැමැති වුණා නම් ස්වාමීන් වහන්සේත් එක්ක මෛතුන සේවනයේට මොන වගේ දෙයක් වෙයිද? ස්වාමීන්චෙත් පරාජිකයි. තාපොඩකින් ස්වාමපුරුෂයා එනවා මරණ දෙන්නම එතකොට කොහෙද යන්නේ? ඒ කියන්නේ කාමච්ඡන්දයෙන් නම් ස්වාමීන් වහන්සේ ගමන් කළේ ඕන තරම් මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ගමන් කළේ කාමච්ඡන්දයට විරුද්ධ වූ චිත්ත ඒකාග්‍රතාවයි. ඉන්සා උන්වහන්සේ දැක්කේ නෑ ස්ත්‍රියාවක් ඒකේ. කාම අරමුණක්, ලිංගික අරමුණක් දැක්කේ නෑ. දත්තට ටික විතරයි දැක්කේ. එදින්ට නාම රූපාන යථාව දසන සම්මා දිට්ඨිනා නාම රූපයන්ගේ ඇති හැටි දැක්කනම් ඔය තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඔන්න ඔකට බුදුහාම කියන පඤ්ඤා කියන. මොන කෙනා මොන උසුළු විසුළු පාගන ආවත් මොන කෙනා මොන 18 පාළි නැටුවත් මොන ආකාරයෙන් ආවත් Taman බලන්න බලන වේලාවෙදී නීවර ධර්මයන්ගෙන් තොරනම් කිසිම දෙයකින් Tamanගේ හිත වශී කරගන්න පුළුවන් කමක් නැහැ. වශී වෙනවනම් වශී වෙන්නේ තමන්ගේම කාමච්ඡන්දේ නිසා මිස ඉත්‍ත්‍යාව ළඟ මොකක්වත්ම නැහැ. ඉතින් අපි කියන්නේ මොකද්ද? රොම්මන් වෙලා ඉස්ත්‍රි ඥානයක වැරදි කියලා අපි අර කැකිල රජු වගේ තීන්දුව කරන්න හදනවා මේ තමන්ගේ අසික්කිතකම තේරෙන්නේ නැහැ. තමන්ගේත කාමාතුර වෙලා කාමච්ඡන්දෙන් හිටියන ඉස්ත්‍රියව නරක වෙලාව පාරට බැස්සයි කියලා දොස් කියනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න පටන් අරගෙන යථාව දර්ශනේ නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති වුණා නම් ඒ පුද්ගලයා මේ බාහිරයට ගිහිලා කෙලසීම නෙවෙයි සිදු වෙන්නේ ඇතුළට ගිහිලා විපස්සනා කරලා මේක බුදුන් දැක්කත් ඔච්චරයි දේවදත්ත දැක්කත් ඔච්චරයි මම දැක්කත් ඔච්චරයි නාම රූප ධර්මවල නැත්නම් මේ නාම ධර්ම රූප ධර්මවල දකින්න පුද්ගලයයි කියලා වෙස්මාරුවක් නැහැ වෙස්මාරුව තියෙන්නේ ඕකට දාන ආලවට්ට මත තමයි අපි ඒකට ආරෝපණය කරන්න ආව නම් වනම් වලදී තමයි කෙලස් තියෙන්නේ. ඒක ඔය ਸਰවඥාසේ දේශනා කරන විදිහට චිත්ත වීතියක් විස්තර කරලා ගත්තොත් අර ස්ත්‍රියාවගේ ඡායාව තියෙනවා. මේ යන ස්වාමීන් වහන්සේගේ ඇහි ඔපේ තියෙනවා. ඒ ඡායාවේ ඇහි ඔපේට වැටෙනකොට ඒ ස්වාමීන් වහන්සේ හිත ඇහැට ගියා නම් දැකීම සිද්ධ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. හාමුදුරන්ගේ ඇහි ඔපයත් පටිච්ච රූපේ කියලා කියන ඉදිරියට එන උකුළු මුකුළු පාන ස්ත්‍රියාවත් හාමුදුරන්ගේ හිත සතිය නෙවෙයි මේ සක්මණේ නෙවෙයි ඒ වෙලා තියෙන්නේ ඇහැට යන. එතකොට මේ ඇහි පහළ වෙන හිතට කියනවා චක්කු විඥානය කියලා. මේ තුන එකතු වෙච්ච ගමන් ස්පර්ශයක් සිද්ධ වෙනවා. මේ තුන තියෙන තාක්කල් දිගටම දකින්නේ දකින්න භික්ෂුවක් බාටපත් වෙනවා. තින්නම් සංගති පහසෝ. පස්සපච්චා වේදනා. එතකොට මේ ස්වාමීන් වහන්සේ නා මම දැකපේක හොඳයි මේ. අනේ මට මේක දැකින් උනේ නරකක් ආදි වශයෙන් ඒ දේ වින්දනය කරන්න පටන් ගන්නවා. ඒකට කියනවා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං මනාපමනාප පහළ වෙනවා. යං වේදේති තං සංජානාති යමක් වින්දනම් ඊට පස්සේ හඳුනා ගන්න මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් මේක මංගලයි මේක දුමංගලයි මේ වෙලාවේ මේක දකින්නේ කොහොඳයි ආදි වශයෙන් මෙන්න මේ වේදනාව දක්වා එනකම්ම චිත්ත වීතියේ කිසිම කෙලෙසයක් නැහැ. බුදුහාමුදුරන්ටත් ඒ ටිකමයි. Tamanටත් ඒ ටිකමයි. මෙන්න මේ දැන විඳපු දේ හඳුනා ගැනීමේදී තමයි අපි දාන්නේ කෙලස් ටික. ඇත්තටම ඒ අරමුණේ නෙමෙයි කෙලස් තියෙන්නේ අපි ඒකට කෙලස් දාන්නේ. අපි හඳුනාගන්නේ පරණ මතකේ හරහා. අර ස්වාමීන් වහන්සේ පුබ්බ නිමිත්තම් මනුස්සරි කියලා දැක්කේ ස්ත්‍රියාවක් නෙමෙයි තමන් භාවනා කරපු අට්ටික සංඥාවක්. ඒකේ ලුසාංශ ලොකු අරසාවක් වුණා. අරසානේ අන්තිමට කෙලස් කපන තැනට යනකම් ගියා. ඒ නිසා දෙයක් දකින්නකොට නීවරණ වලින් තොරව දකින්නවා නම් Tamanට අවස්ථාවක් තියෙනවා මේකට මනාප උපදන වෙනුමක් තියෙනවා. නමුත් මට දැන් මනාපේ උපන්නා කියලා දැනගන්න පුළුවන්. එතෙන් අසුබයක් දැක්ක දකින්නකොට ඒ ඒ ඒ අසුබ නිමිත්ත තියෙනවා. නමුත් අමනාපයක් උපන්නා කියලා දැනගන්න පුළුවන්. ඒ මනාපය අමනාපේ අරමුණෙන් නෙවෙයි එන්නේ අරමුණට තමයි ආරූඪ කරන එකක් කියන එකයි බුදුහාමුදුරන්ගේ තියෙන සුවිශේෂී සොයා ගැනීම. නෝ කවදාකවත් කවුරක්වත් ඒක කියන්න කැමති නැහැ. ඒකෙනි කියන්නේ ඒ ස්ත්‍රී කාම ජනකයි. ස්ත්‍රිය තමයි කාමයේ ඇති කෙරුවේ. එතෙන් ඒ ස්ත්‍රියව සුභයි මංගලයි කියලා හරි දකින්න දේ අනුව අපි ස්ථානමාන දෙන්න හදනවා හඳුනා ගැනීම කරන්න හදනවා මේ හැම දෙයක්ම වෙන්නේ එතන එතන දකින්නකොටම සතිය නැත්නම් පමයි නම් හිත ස්වභාවයෙන්ම දුවන්නේ කෙලෙස් වලට මිච්ඡා දිට්ඨිය තමයි සම්මා දිට්ඨි ප්‍රඥාව පහළ වුණා නම් යථාව දර්ශනේ ආවනම් නාම රූප වශයෙන් දකින්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයාට දැනගන්න පුළුවන් රූපෙත් දැක්කා රූපෙනි සමනාපෙත් පහළ වුණා අමනාපෙත් පහළ වුණා පහළ වෙනකොටම දැක්කොත් නියපොත්තෙන් කඩලා දාන්නා වගේ ඒ කෙලස් ප්‍රවාහය කැපිලා යනවා. එහෙම නැත්නම් ඒ කෙලස් ප්‍රවාහයට යට වෙලා කොතනින් පටන් ගත්ත මිනිහ කොතෙන්ටපත් වෙයිද කියලා කිසිම විදියකට කිසිම කෙනෙකුට මායින් කර ගන්න පුළුවන් හිතක් නෙමෙයි මේ හිත. ආන් මේ වගේ හිතකටයි මේ උදේට කන්න දෙන්නේ, දවල්ට කන්න දෙන්නේ, නාවන්නේ, පොවන්නේ, සතපවන්නේ මේ තරම් එයාගේ න්‍යායපත්‍රයේ කියා කරමින් තමන් දාසකත්වයට බාල් වාල් භාවයට පත් කරගෙන අපි කිසිම සුභ සිද්ධියක් ගැන නොතකන හිතක් අල්ලගෙන තමයි අපි ගමන යන්නේ. මාන්නේ පිළිබඳව සම්මා දිට්ඨිය පහළ ප්‍රඥාව පහළ වෙලා ඒ නාම රූප පරිච්ඡේ ඥානය කියනා වූ දෙයක තියෙන ධාතු කොටස් දැක ගන්න පුළුවන් ශක්තිය ආවට පස්සේ ඒ ප්‍රඥාව ප්‍රඥා බලයක් ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් කරගන්නවයි කියලා කියන්නේ ඒ පුද්ගලයා මේ ක්‍රමයට ආස්වාසය එනකොට ප්‍රස්වාසය එනකොට ඉම්බි මැකලෙන් බලනවා නම් ඒක එනකොට නැත්නම් වම දකුණු වශයෙන් බලනකොට හැම වෙලාවෙම අරමුණ එනවා හා සමගම ඒවා වෙස් ගැන්නෙන්න කලින් ඒවා විපරිණාම වෙන්න කලින් එන්නකොටම එන වශයෙන්ම දකින්න පුළුවන් විදිහට නිතර එලඹ සිට 100න් ගත කරනවා නම් ඒ පුද්ගලයා දර ගන්නවා සතිය පවතින තාක්කල් අරසාවක් තියෙනවා. නිසා සති චෛතසිකේ විස්තර කරනකොට සති චෛතසිකේ Tamanට තියෙන බව වැටහෙන්නේ කොහොමද? ඒකට කියන පච්චපට්ඨානය කියලා අපේ පසුකාලීන චෛතසික වෙන් කර ගැනීමේදී පාවිච්චි කරපු වචනයක් පච්චපට්ඨානය කියලා Tamanට සතිය තියෙනවද නැද්ද කියලා දැනෙන්නේ කොහොමද? රාගය ආවත් රාගේ තියෙන බව දන්නවනම් අරසාවක් තියෙනවා. ද්වේෂය ආවත් ද්වේෂයේ තියෙන බව දන්නවනම් අරසාවක් මේ දකින්නේ ආස්වාසේ ඉන්නේ ආස්වාස බව දන්නවනම් අරසාවක් තියෙනවා. මේ තියෙන ප්‍රසවාසය කියලා ප්‍රසවාස බව දන්නවනම් අරසාවක් තියෙනවා. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා අපි ගොම්මන් වෙලාවක යනකොට කුස්කොලයක් පාරේ වැටලා තියෙනවා. ඉතින් අපි දැන් මේ තව පොඩ්ඩකින් මේ කුස්කොලේ පා ගන්න හදන්නේ. ඔල පාත් කරන වෙලාව පොඩ්ඩක් බලනකොට ඕකේ පැත්තකින් සර්පේගේ ඔළුවක් පේන්න තියෙනවා නම් නිසරවණේ ඉන්න ඔය මේ ගැට පොළ. ඒකට කියන්නේ ගැට පොළ ගන්න නෙවෙයි මේ. කුණ කට්ට ඕනි තරම් කොස්කොලයක් ඇති ඉන්නවා. තව පොඩ්ඩකින් අඩිය තියන්න තියෙන. අඩිය තියන්න පොඩ්ඩකට ඉසලා දැක්කනම් අපිට කියලා දෙන්න ඕනද කියලා අහනවා අපි දුවන්න ඕනේ මෙතන දකුණු පැත්තට වම් පැත්තට වමද ගන්න ඕනේ දකුණට ගන්න ඕනේ කියලා කියන්න ඕනේ නෑ ඇඟෙන් මේක ගණිනවනේ සත්‍යය දැක්කනම් චිත්තක්ෂණ කලින් දැක්කනම් අය ගන්න ඕනේ හැටි උගන්වන්න එතන අභ්‍යාස පන්තියක් ඕනේ නැහැ. ඇඟේ ගැහිලා තක්කු මුක්කු වෙලා Taman දුවන පැත්තකට. අන්න වගේ මේ දී ඇති හැටියෙන් දැක්කනම් පාගණ්ඩ චිත්තක්ෂණයට කලින් අරසයි. කොච්චර සර්ප විෂ ගැන දැනගෙන හිටියත් පාගණ්ඩ චිත්තක්ෂණ දැක්කේ නැතුව පෑගුවොත් සර්පයක් ගහන්නේ අසුරු සැනින් ගන්න. කිට්ටු වුණාට පස්සේ මොනව වෙනවද දන්නේ අන්තිමට වන්න ගන්න. ඊට පස්සේ පරාදයි. ඒ වගේ තමයි අපි රාගය ආවත් ද්වේෂය ආවත් මොන දේ ආවත් ආස්වාස ප්‍රසවාසෝ දකින්නේ එන්නකොටම පමා නොවි අප්‍රමාදීව දැක ගන්න පුළුවන් නම් අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා මේ ගේ ඇතුලේ හැම තැනම විදුලිය තියෙනවා. ඉතින් ඔය ඇද්දඩි අරසක් ක්‍රමයේ අර්ථය ඉතින් වහලා හරි ගසලා තියෙනවා. අපිට අපි දන්නවා එක තැනක වයරක ඇරිලා තියෙනවා නම් කිසි හේතුවකට මේ ඉන්සුලේෂන් නැහැ ඒකේ අරසාව නැති ඇරලා තියෙනවා කියන්නේ. ඉතින් අපි අත ගාගෙන යනකොට දන්නවනම් මෙන්න මෙතන වයරක ඇරලා තියෙන්නේ කියලා අපිට ඒක ඇරලා තිබ්බත් එකයි වහලා තිබ්බත් එකයි. මොකද අපි අත ගන්නෑ මොකද දන්න වැදුනොත් ආයෙ නඩු නෑ ඊට පස්සේ. දැන් නැතුව ගිහිල්ලා අත ගෑවුනාට පස්සේ ඉලෙක්ට්‍රීෂියන්ට නඩු දැම්මත් Tamanට කරන්ට් එක වැදිලා ඉවරයි. ඒ නිසා සතිය තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ ඇති හැටිය දකින්න පුළුවන් ශක්තියක් ආරස්සාවක් ලැබෙනවා. මේ නිසා තමයි මෙතෙක් අරගෙන ආපු මේ සම්මාදිටිය තව තවත් දියුණු වෙමින් මිච්ඡාදිටිය අයින් කරමින් ඒ පුද්ගලයා මේ සත්‍ය සති බලය ඉන්ද්‍රියක් බවට පත් කරගන්න හදනවා නිතරම මේ ආරස්සාව අපි ওই යන්ත්‍ර ගැට ගහගෙන ඉන්නේ අතේ ගැට ගන්නවා සුර දාලා එල්ල ගන්නවා ඉදිස් නූල් ගැට ගහ ගන්නවා යදිනවා ඔය සේරටම වැඩි හොඳම යන්ත්‍රය තමයි සතිය ඒක මුළු සංසාර ගමනටම අපිට හම්බෙච්ච හැරමිටියක් වගේ. නමුත් බෞද්ධයෝ 100ක් එකතු කරලා කාමරයකට දාලා අහන්න බලන්න හොඳම ආරක්ෂාව මොකද්ද කියලා. සමහරට ගියාවේ ජනාධිපති පුද්ගලික ආරක්ෂක හමුදාව තමයි හොඳ මේක කියලා. එහෙම නැත්නම් කියාවේ ගුවන් හමුදාව තමයි හොඳ මේක කියලා. එහෙම නැත්නම් කියාවේ ආම් නේවි එක කියලා. එහෙනම් පිස්තෝලයක් තියාගෙන ඉන්නේ කියලා. මොන කුණු හරි බෙගුවත් මට සැකයි එකෙක්වත් කියයිද කියලා සතිය මේකට අරසාව ඒ තරමටම මිච්ඡාදිත්‍යයි. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් කිව්වොත් උඹට තියෙන එකම අරසාව සතියයි කියලා. මොකද පිස්සන් කොටුවට අල්ලලා දාන්න ඉඩ තියෙනවාත බෞද්ධ සම්මේලනවල. ඒ තරමටම සම්මාදිට්ඨිකයට තියෙන தත්ත්වය. මේක නිසා කාටවත් කියාපාන්න යන දෙයක් නැත්තේ නෑ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ඔබ සීලේ ධර්ම රැක්කොත් ඔබ සීලේ රැක්කොත් සීල විසින් ඔබ ආරක්ෂා කරાવી. ඔබ සමාධි ධර්ම රැක්කොත් සමාධි විසින් ඔබ ආරක්ෂා කරાવી. ඔබ විපස්සනා රැක්කොත් විපස්සනා ඔබ ආරක්ෂා කරાવી. ඒක පිළිබඳව කාටවත් ටැක්ස් ගෙවන්න ඕන කමකුත් නැහැ කියාපාන්න ඕන කමකුත් නැහැ. නමුත් අපිට තියෙනවාද එහෙම යහ දැක්මක්. තියෙනවාද එහෙම පුළුල් දැක්මක්. මේ තමන්ගේ අරසාව මොන ධාරකින් මොනම ක්‍රමයකින්වත් බාහිර දෙයකින් ගන්න බෑ. මේක නැතුව මොන බාහිර දෙය දුන්නත් කවදාකවත් සහතිකයක් නෑ. ඊශ්‍රායල් ජනාධිපතිතුමා ලංකාවේ ඩිව බණ්ඩාරනායක මහත්තයා නැත්නම් ප්‍රේමදාස මහත්තයා කෙනඩිතුමා ගාන්ධිතුමා හොඳ හොඳ දක්ෂයෝ ඔක්කොම ආරක්ෂක ක්‍රම සහිතව තමයි හිටියේ මරණයට පස්සේ මොකද කියන්නේ මේකම ආරක්ෂා ක්‍රමයකින් පුළුවන් උනරට ගන්න. එක්කෙනෙකුට මේක චිත්තක්ෂණයක් තිබුණාද සතිය වඩන්න පුළුවන් කියලා සතිය වඩන්න ඕනේ කියන හැඟීමක් ඇති වුණාද? ඊටදී අපි කොච්චර වාසනාවන්ත අපිට මේ පිටිපස්සේ එලවන කන පිටුපල්ලු නැහැ. අපිට පැත්තකලා භාවනා කරන්න පුළුවන්. ආන්නේ වෙලාවේ මේ සතිය කියන එක සූර්යයක් බැඳගත්තා වගේ යන්ත්‍රයක් ඉල්ලගත්තා වගේ දිතරෝම එලඹ සිට 100න් ගත කරනවා නම් බුදුන් එක්ක ඉන්නවා වගේ. රාහුල කුමාරයා බුදුහාමරගේ සිවුර අල්ලන්න කිව්වේ ශ්‍රමණේ උඹේ සිවුරත් හැවණල්ලත් මට සැපයි කියලා. කවදා හෝ මේ සතියේ තොල්කට රස මොනවද කියන්නේ? තොල්කට ගාගත්ත දවසේ. කවදා හෝ ඒ සඳහා දවසට පෑය දෙකක් දෙන්න ගිය දවසේ. කවදා හෝ මේ සතිය Tamanට ඉන්ද්‍රියක් කරගත්ත දවසේ. එදාට තමයි ස්වාධීනත්වය කියන එක තේරෙන්න පටන් ගන්නවා. එදාට තමයි මේ හුදේකලාව කියන එක තේරෙන්න පටන් ගන්නවා. එදාට තමයි විවේකයේ කියන එක තේරෙන්න පටන් ගන්නවා. එදාට තමයි විස්රාමයේ කියන එක තේරෙන්න පටන් ගන්නේ. අනික් සේරම කැම්බැල්ලයක්, අනික් සේරම කැඹිරිල්ලක්, අනික් සේරම ණයක්, අනික් සේරම gaduwak, අනික් සේරම රෝගයක්. ඉන්නේ එදාට තේරෙනවා මේ සතිය ඉන්ද්‍රයක් බවට පත් කරගෙන නිතරම රජ කෙනෙක් අඩුවක් තියා ඉන්නා වගේ යෝගාවචරයට තියෙන එකම විභූෂණය තමයි එකම තෙද තමයි එකම ආභරණය තමයි මේ සති ආභරණය. ඒකට ගිය දවසේ ඒකට ඒ ඒ ඒ මානසිකත්වය හැදිච්ච දවසේ තේරෙනවා අපි මෙතෙක්කල් සංසාරේ මොකද කළේ? මේකටද අපි අනුග්‍රහ කළේ එනතම මේ කාමච්ඡන්දෙටද? එහෙනම් ව්‍යාපාදයටද? එහෙම නැත්නම් නින්දට තීන මිද්දේටද? එනතන් අතීත අනාගත කල්පනා කරමින් පශ්චාත්තාප සහ අනාගත සීනමවන්න. එනතන් මේ දේවල් සැක කරන එකටද කියලා විලිලැජ්ජ හිතෙනවා. අනේ මේකටද manussකම කියන්නේ මේකටද දැනුම කියලා කියන්නේ මේකද අපි කරේ. මේ දේවල් තවදුරටත් කරන්න අපිට විලිසංගේ නැද්ද කියලා ඒ සම් සතිය හරහා ප්‍රඥාව ඉන්ද්‍රියක් වෙනකොට තේරෙන පටන් අර ගන්නවා. මිරිඟුවක් පිටිපස්සේ දුවන මුවෙක් වගේ මෙතන වතුර කඩක් ඇති කියලා දුවන්න වගේ අන්තිමට එතන තියෙන මා 10ක් මේ ලෝකයා දුවන දිවිල්ලත් එක දුවලා අපිට බුදුන් එක්ක ඉන්නත් බෑ ධර්මයක ඉන්නත් බෑ සංඝයාක ඉන්නත් බෑ සතියත් එක්ක ඉන්නත් බෑ එතකොට මේ එන්නේ මොකද්ද හදන හදන සතිය ලාහට බිම්බෙකුතු කරන්න වගේ දැන් ඔයගොල්ලෝ හිත ගෙදර යනවා කියලා හිතන්නකෝ අනිද්දා වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඔය කොච්චර කොට ගහගෙන ගියත් සීල් කරලා සිප් එකක් තියෙන බෑග් එක දාගෙන ගියත් මොකද වෙන්නේ කියලා. නොයා ඉන්න පුළුවන්කමක කියනත් කියන්නේ තරම් 16යි නේද අපි කියලා. ඉන්නත් එපා හිතින් පස්සේ අපි එළවනවා හිතියත් එළවනවා. නමුත් මම මේකමද කියන්නේ. මේ කොච්චර ලස්සන අගයක් ආඩම්බරයක් අත අපි ගොඩ ගහගත්තත් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඕගොල්ලන්ට සතිය කියන එක දුකක් බවට පත් වෙනවා. සතිය කැඩෙන හැම වෙලාවෙම දුකක් එන්න පටන් ගන්නවා. සතිය කැඩෙන්න කවුරු හරි රේඩියෝ එකක් දැම්මනම් එම්නියත් එක වෛර කරනවා. සතියක් හැදෙන විදිහට බබෙක් කැඳුවා නම් බබත් එක්ක වෛර කරනවා. සතියක් කැඳෙන කාර් එක හෝන් එකක් ගහුවා නම් ඒකත් එක්ක වෛර කරනවා. මෙතෙක් කල් ඕගොල්ලෝ එකට වෛර කරේ නැහැ. මෙතෙක්ල් ෂෝක් එකට බබත් එක්කත් හිටියා, රේඩියෝ එකත් එක්කත් හිටියා, අල්ලපු ගෙදරත් එක්ක හිටියා. ගිය දවසේ ඉඳලා ඕගොල්ලෝ යක්කු බවටපත් වෙනවා, භූතය බවටපත් වෙනවා. සද්දයක් ඇහෙනකොට මයිල් කෙලින් වෙනවා. කණ්ඩ හිතන උගුර අකෝ මෙච්චර කරලා ගිහිල්ලා මේ භාවනා කරනකොට ඇවිල්ලා මේ රේඩියෝ එක දානවා. ආන්න එදාට මේ සතිය කියන ධර්මයේ දුක පිණිස පිට හිතනවා. ඉන්ද්‍රිය සතියත් නැත්නම් අපිට කියන්න බෑ ප්‍රඥා ඉන්ද්‍රිය කියන්න පුළුවන්. බලයක් බවට පත් වෙනවයි කියලා කියන්නේ ආන්න ඒ විදිහට මම මේක දිගටම රකින්නම් කියලා දත කාගෙන ඉන්න සතියක් එතන මේ ප්‍රඥා දිගටම තියාගෙන ඉන්න ඕනේ කියන ගතියත් තකතිරුකමක් බවත් සතිය වුණත් අනිත්‍ය බව දන්නේ නැත්නම් ප්‍රඥාව උනත් අනිත්‍ය බව දන්නේ නැත්නම් දුකමයි මේ ඇති කරගත්ත සත්‍යයක් දුක පිණිස හිටිනවා ප්‍රඥාවක් දුක පිණිස හිටිනවා ඒක කවදාකවත් සතිය සති ඉන්ද්‍රියෙන් එහාට යන්නේ ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියෙන් එහාට යන්නේ ඒතකොට සම්මා දිට්ඨිය හිර වෙනවා මොකද්ද මිච්ඡා දිට්ඨියක් ඇණයක් වගේ වදිනවා මෙන්න මෙතනින් එහාට යන්න මෙතන කීලා තියෙනවා බුදුහාමරෝ කියලා තියෙනවා සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලම් පඤ්ඤා සම්පොච්ච සමවිජේ සම්පොච්චංගං සම්මාදිට්ඨි මග්ගංගං. ඒතර ප්‍රඥා ඉන්ද්‍රියේන්ද්‍ර ප්‍රඥා බලයක් වෙනවයි කියලා කියන්නේ නැත්නම් ශද්ධාව නැත්නම් අපි සතියගම් සති ඉන්ද්‍රියේන්ද්‍ර සති බලයක් කියලා කියන්නේ මේ සතිය පවා ප්‍රයෝජනයක් විදිහට ආයුධයක් වශයෙන් පාවිච්චි කරාට මේකත් වෙනස් වෙන සුළුයි ප්‍රඥාවත් වෙනස් වෙන සුළුයි. එහෙම සතිය තිබිලා කැඩුනට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් ගතියක් හිතේ තියෙනවා. ප්‍රඥාව තිබිලා ප්‍රඥාව නැති වුණාට කම්පා නොවි සිටීමේ ගතියක් හිතට තියෙනවා. ඔකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා කියනවා. ඒක අපේ පොතේ ලියලා තියෙන්නේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත්, යශසක් ලැබුණත් අයසක් ලැබුණත්, සැපක් ලැබුණත් දුකක් ලැබුණත්, සුඛයක් ලැබුණත් දුක්ඛයක් ලැබුණත් නොසලී සිටීමේ ශක්තියක් තියෙන නිසා සතිය කැඩුනයි කියලා සමාධිය නැති උනායි කියලා ප්‍රඥාව ගිලි උනායි කියලා පශ්චාත්තාප වීම නෙවෙයි අයිතිවාසිකම යෝගාවචරය. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් වෙනවයි කියලා කියන ප්‍රඥාව කැඩුනත් නොසලී සිට මම මේක නැවත ඇති කරගන්න පුළුවන් මේක නැවත ඇති කිරීමේ ශක්තිය මගෙන් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී ප්‍රඥාව නැති වුණාට නැති උනායි කියලා පශ්චාත්තාප නොවීමේ ශක්තිය ආපු දවසට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් වුණා වෙනවා. හරි මට ඕක ඉස්ලාම් කියවපු වෙලාවේ ඉස්ලාම උත්සාහ කරන්න ගිය වෙලාවේදී සම්පූර්ණ සම්මා දිට්ඨිය පිළිබඳව අර්ථකථනයේ 100%ක්ම වෙනස් වුණා. ඉස්සලා හිතුවේ මේ අඛණ්ඩව සතිය පැවැත්වීමයි අකණ්ඩව ප්‍රඥාව පැවැත්වීමයි සම්මාදිට්ඨිය කියලා නෑ මේ සතියත් වෙනස් වෙනසු. ප්‍රඥාවත් වෙනස් වෙනසු. ඒක හොඳට වඩනවා. මෙట్లా ඒක කැඩුනට පස්සේ කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්නේ. ප්‍රඥාව අවිද්‍යාව විසින් මගලා දැම්මයි කියලා ප්‍රශ්න පශ්චාත්තාප නොවි ඊගාවට නැවත හදන්න පුරුෂ වීරියෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ ධෛර්යයෙන් කටයුතු කරන්න බෑ පශ්චාත්තාප වෙන්නේ. අනේ ඉතින් ගියාට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතය පිළිබඳ තිබුණු රුචි අරුචිකම්, පෞරුෂත්ව ලක්ෂණ, සංසාරගත පුරුදු සේරම නැවත සලකා බලනවා මේ තතතාවයේ වෙනුවෙන් උපේක්ෂාව වෙනුවෙන් නොසැලෙන ගතිය වෙනුවෙන් සතිය පවා පාවා දෙන්න වෙනවා ප්‍රඥාව පවා පාවා දෙන්න වෙනවා ප්‍රඥාවේ සතියේ මේ සැලෙන සුළු ගතිය ඉදිරිපිට නොසැලෙන හිතට අපි ලොකු සංසි කිව්වේ සැලෙන ලෝකේ නොසැලී ජීවත් වෙනවා. සතියත් අයිති ලෝකෙටම. ප්‍රඥාවත් අයිති ලෝකෙටම. ඒක වඩන්නේ නීවරණ නැති කරන්න මිස කරන ධාතු කරඬුක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි. එහෙම වඳින්න දෙයක් නෑ ඔතන. ඒකත් වෙනස් වෙන සුළුයි. අන්නේ වෙනස් වෙන සුළු දැන දැන දැකලා වෙනස් වෙනවා තමයි කියලා දැකලා කමන්නේ ඒක වෙනස් වුණාට කාය මතුවෙන්න පුළුවන්. මට තියෙන්නේ ඒක නැවත මතුවීමේ ශක්තිය මගෙන් නැතිලා නෑ. ආහනේ ඒකට ලෑස්ති වෙනවා නම් ඒ මනුස්සයාට මං හිතන්නේ ඊට පස්සේ හූනියම් කරන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ කාටවත් අභූත බලවේගයක් කරන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ මනුස්සයා බය කරන්න පුළුවන් වෙයි කියලා ඊට පස්සේ. මං හිතන්නේ මේ මනුස්සයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. අර තේරෙන පටන් අර ගන්නවා. මේ සතියත් නැවෙන සුළුයි කැඩෙන සුළුයි විනාශ වෙන සුළුයි ප්‍රඥාවත් නැවෙන සුළුයි කැඩෙන සුළුයි විනාශ වෙන සුළුයි නමුත් එවැනි දේවල් ආවට ගියාට නොසලී සිටීමේ ශක්තිය එනකොට ප්‍රඥා ප්‍රඥා බලයක් සතිය සති බලයක් බවට පත් වෙනවා ඊට පස්සේ මේ මනස වඩන්නේ තාදී ගුණය ඒකට කියනවා එහෙව් ගතිය ජයක් ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා පින්නපාත පාත්‍රය අරගෙන ගේකට යනවා පින්නපාත ලැබුණොත් හොඳයි නොලැබුණත් දෝෂයක් නැහැ අලත්නම් ලදිදංසා අදෝනාලත්නම් කුසලාමිති. සුන්දරාමිති. පින්නපාත යනකොට කවුරු හරි ඇවිල්ලා බොහොම හොඳ බුරියානි ටිකක් හරි කහබත් ටිකක් හරි දෙන හොඳයි. කවුරක්වත් මොන දියා බැලලා දෙන්නේ නැතුව ඉන්නවා. ඒත් හොඳයි. ඒ දෙකේ මේ දුන්න මනුෂ්‍යය නැති මනුෂ්‍යය කියලා වෙනසක් නැහැ. උබයේනේව තෝතාදී. මේ දෙකේදිම උ තාදී ගුණය වඩනවා රුක්ඛංග ප්‍රතිවත්තති. අපි ඵලයක් බලාපොරොත්තු ගහක් ළඟට ගියාට පස්සේ ගහේ කිඩි තිබුණේ නැහැ කියලා මොනව කරන්නේ? තියෙනවනම් හොඳයි. ගහේ ඵල නැත්නම් ඒත් හොඳයි. වෙන මොනව කරන්නේ? ආන්නේ වගේ තමයි සතිය වඩන්න උත්සාහ කරනවා. ලැබුණොත් හොඳයි. සතිය ආවේ නැත්නම් ඒත් හොඳයි. ආනේ එතෙන් දිගේ දවස් තමයි යෝගාවචරයා කියන නමට ගැලපෙන්නේ. එතෙන් ගියාට පස්සේ තමයි විපස්සකයා කියන නමට ගැලපෙන්නේ. එතෙන් යනකොට තමයි මේ සම්මා දිට්ඨිය Tamanට නිකන් අර ලොඳ වෙලා තිබුණ කැඳ වෙලා තිබුණ කිරිහට්ටියක් ගල් වෙන්න වගේ මිදෙන්න වගේ අතින් අල්ලන්න පුළුවන් තරමට තේිනවා සම්මාදිට. අනේ අපි මෙතෙක්කල් සංසාරේ අපි අනි මෙතෙක්කල් මේ ලෝකේ මොනවද එකතෙන් කරේ? අපි එකතෙන් කරේ නිට්යයි ස්ථිරයි සුඛයි සුබයි කියලා මොනවද ඕ එකතෙන් කරා. අඩු ගානේ තේරෙනවා මේ පණ එපා කියලා. ජීවිතය අතහැරලා හෝ අබිනිෂ්ක්‍මණය කරලා හෝ ලබන මේ සතියත් වෙනස් වෙන සුළුයි. ප්‍රඥාවත් වෙනස් වෙන සුළුයි. නමුත් මේ වෙනස් වෙන සුළු දේවල් තිබුණට ඊට යටින් තියෙනවා. ඒකට නොසැලෙන ගතියක්. ඒක කවදාකවත් අපිට අම්මා කියලා දෙයි කියලා හිතන්න එපා. අපිට තාත්තා කියලා දෙයි කියලා හිතන්නත් එපා. අපිට පන්ති කාමරේ ගුරුවරයා කියලා දෙයි කියලා හිතන්නත් එපා. දේශපාලනඥයා කියලා දෙයි කියලා හිතන්නත් එපා. සමාජ විද්‍යාඥයා කියලා දෙන්නේ ඔක්කොටම වරදිනවා ඕක කිව්වොත්. කවදාකවත් කියන්නේ නෑ නෑ නෑමයි. ඕකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ උඹලට වරදිනවා. සැලෙන ලෝකයක්. නමුත් නොසැලෙන බව දකින්ද හෝ ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරයි. ඉතින් අන්නේ එවැනි වූ සම්මා දිට්ඨියක් හොඳට බලවත් සම්මා දිට්ඨිය කියව නැත්නම් මිදාගත්ත කිරිහට්ටියක් එහෙම පැටලුණාට හැලෙන්නේ නැතුව වගේ සම්මා දිට්ඨියක් හදාගන්න පුළුවන් මේ ලෝකේ අපි ගෙවල් දොරවල් ගත කරන ජීවිතයේ කුමක් සඳහාද ගෙවා දමන්නේ? අපි මේ වන්දිවට ඒ ගෙවා දමන දේ පිළිබඳව අල්ලපු ගෙදරත් එක්ක සම්බන්ධනය කරනවා. අපි ශ්‍රේෂ්ඨයි කියනවා, අරයා පාතයි කියලා කියනවා, අපි පාතයි කියනවා, අරයා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඉතින් බලු පොරයක් තමයි මේකේ තියෙන්නේ. කවදාද මේකේ කෙලවරක් එන්නේ? කවදා හෝ ප්‍රඥා බලය ආපු දවසේ ප්‍රඥා බලය කියලා කියන ප්‍රඥා නැතිලා නැති බව දන්නවා, තියෙන වෙලාව තියෙන බව දන්නවා. තියෙනවා කියලා දැනුණා සතුටුකුත් නැහැ නැතුණා කියලා කනගාටුකුත් නැහැ ආයෙසරයක් ගොඩ ගන්න. අන්න එදා ඉඳලා තමයි මේක ධම්මවිචේ සම්බොජ්ජංගයක් බවට බෝධිංගයක් බවට නිවනට තුරු කරන්නක් බවට මේ සම්මා දිට්ඨිය හැරෙන්නේ ලද ඕනෙම අවස්ථාවක සම්මා දිට්ඨිය වඩන්න පුළුවන්. ඒක ඥාති වේෂණයක් වෙන්න පුළුවන් වස්තු වේෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ලැබෙන ලාභයක් වෙන්න පුළුවන් ප්‍රශංසාවක් වෙන්න මොන්න දෙයක වුණත් ඒ දේ ඇති හැටියට එහෙම නැත්නම් කියනවා නම් අතිශෝක්තියකට ලක් නොකර තුච්ච භාවයටපත් නොකර ඇතිදී ඇති හැටියට බලන්න පුළුවන් නම් ඒ බැලිල්ලට බුදුහාම කියන්නේ ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ බලනවා. ඉස්සරහා සිටින දේ හොඳට පේනවා. හොඳට ඇස් තියෙනවා. නමුත් බැලුවට තමන්ගේ හිතේ ප්‍රතිචාරය අන්ධෙක් වගේ. එනත කන් ඇත්තේ බීරෙකුසේ හැසිරෙන්නේ කියලා. හොඳටම ඇහෙනවා එක්ක Tamanට හොඳටම නරක නපුරු විදිහට බයින. නැත්නම් අසීමිත විදිහට ස්තුති කරනවා. මේ වෙලාවට කන් නැති කෙනෙක් වාගේ බීඩිය ලියන්න වෙනා ගායනා කරනවා කියලා කියන. අහලා එතනින් නතර වෙනවා. ඒ නැත්නම් Tamanට ඊටාම සුඛෝභෝගී දේවල් ස්පර්ශ කරන්න හම්බ වෙනවා රස වශයෙන්, ගඳ වශයෙන්, පහස වශයෙන්. ඒත් ඊටාමත්ම කටුක තුච්ච තු පාහර දේවල් කිවිනිට වෙනවා. ඒ දෙකේදීම මැරිච්ච මිනිහගේ ශරීරයක් වාගේ මොනක කරගන්න බෑ. මැරිච්ච ශරීරයක් වගේ ගත කරන්න. මෙන්න මේ විදියටයි බුදුහාමුදුර අපට උගන්වන්න කියලා තියෙන හැබැයි මම හොඳටම දන්නවා. හොඳටම කියන්නත් ඕනේ. ඒක කරන්න බෑ සම්මාදිට්ඨිය නැති මිනිස්සු. එයා හිතන්නේ ගැහුවක් ගහන්න. බැන්නොත් බලින්න ඕනේ කියලා ප්‍රතික්‍රියාවයි තියෙන. සම්මාදිට්ඨිය දෙන්නේ ඉන්න ප්‍රතික්‍රියාව වෙනුවට ඇසත්ති අන්දි කුසේ චක්කු මාස යත අන්දෝ සෝතවා බදිරෝ යත පඤ්ඤවාය ප්‍රඥාව තිබුණාට කතා කරන්න බැරි කෙනෙක් වගේ ඉන්නේ කියලා. කයි හතිය තියලා ගහන්න පුළුවන් වුණාට අංශභාග කෙනෙක් වන්දපන්නේ නැති කෙනෙක් වගේ ඉන්නේ කියලා. මෙන්න මොනවත්ක්ම කරන්න බැරි නම් මලමිණියක් ඒ ඉඳලා තමන්ගේ පණ රැකගන්නයි කියලා තියෙනවා සතිය රැකගන්නයි කියලා තියෙනවා. සතියක් නෙමෙයි රැකෙන්නේ තාදී ගුණේ තමයි. ඉතින් මේකට ලෝකයා කියන්නේ නෝන්ජල්කම කියලා. මේ බය ආදුකම කියලා. කොහොම හිටියොත් ලෝකේ ජීවත් වෙන්න හැම වෙලක් ගැහුවක් ගහපම් බැන්නොත් බලම ඒක මම බලා ගන්නම් කියලා තමයි අපි හදාන්නේ. කවදාකවත් අයිරෙන් වෛරය සංසිඳින්නේ නැහැ. ඒක බුදුහාමර සනාතන ධර්මයක් විදිහට කියලා කියනවා අවෛරයෙන්මයි. ඉතින් අපිට පේන්නේ ඇත්තටම කියනවනම් අවෛරයෙන් මේක ජය ගන්න ශක්තිය තියෙනවා. හිතෙනවා මේ වෙලාවේදී ඕක හිරුවත් නෝන්ජල් වෙනවා. නැත්නම් ඒක කරලා බලන්න ඕන තරම් ශක්තිය තියෙනවා. ඒකට මේ බෞද්ධ වෙන්න ඕනේ නැහැ, පැවිදි වෙන්න ඕනේ නැහැ, ආරණ්‍යගත වෙන්න ඕනේ නැහැ, ඉස බාන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ. ඕන දෙයක් කපනක දැරීමේ ශක්තිය තියෙනවා. නමුත් ඒක සම්මාදිට්ඨිය කියලා අපිට ලෝකයක් කවදාකවත් කියලා දෙන්නේ. ඒ කියන්නේ නෝන්ජල්කම කියලා. ඒ කියන්නේ බය අඩුකම. ඕහොම හැම කෙනාටම ඔළුව පාත් කරන හිටියොත් මේකේ මේ මේ එළුවත් ඇවිල්ලා නිකට පායි කියලා කියනවා. නිවට ඇම්බැට් ඇදගපුවම මොඩ එළුවත් ඇවිල්ලා නිකට පානවා කියනවනේ. මේ නිසා අපිට උගන්වලා තියෙන මහා ගහ ගණ ගන්න එහෙම නැත්නම් මේ ඔලොමොල අධ්‍යාපන ක්‍රමයක් ආර්ථිකයක් දේශපාලන විද්‍යාවක් සමාජ විද්‍යාවක් හැදිච්ච අපට තාමත් අවුරුදු 2500 කට පස්සේ මේ බුදුහාමුදුරන්ගේ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම පිළිබඳව ක්ෂණ සම්පත්‍ය ගැන පොඩ්ඩක් හිතන්න. ඒව පුළුවන්කම තියෙන මේ සීමිත පිරිසක්වත් මේ නෛර්යානික සද්ධර්මයේ Tamange හත් දේ වස්තු තුල තියාගන්න නැතුව ඔල මූලධර්මවාදීව අනිකුත් ආගමික ගැටමින් අනිකුත් ක්‍රමවලට මේ ලෞකික සම්පත්‍ය සඳහා මේ ආගම ධර්ම යොදවනවන ඒක බෞද්ධයෙකුට තුච්චයි පාහරයි නිහිනයි අසප්පුචයි බෞද්ධයම දොස් කිව්වත් බෞද්ධයන්ටම තේරුම් ගන්න බැරි වුණත් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මේ සම්මා දිට්ඨිය වඩනකොට මේ විචාදිත්‍ය සම්බන්ධ සියලු පාප කකුසල ධර්ම හිරුදුට අඳුර සෙල්ලඟ ගන්න බැරුව දුර වෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි මුළු සංසාරේ පුරාවට නැත්තම් අපේ තියෙන ප්‍රඥාව ලබා ගන්න අපි කරපු සෑම ශිල්පයකටම වැඩිය මුළු මනසම මුළු මොළේම වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි වැඩ කරන්නේ මොළෙන් දශම දෙකක්. දශම දැනේ 100 දෙකයි. ඒකයි අපි මෙච්චර කටු. ඒකයි අපි මේ දකින්න දේම සත්‍යයි කියන මැරෙන්න හදන්නේ. නමුත් තාදී ගුණිය ආපු ගමන් අලත්තං යදිදං සාදු නාලත්තං කුසලාමිති වේනේව සෝතාදී දුක්ඛංව පතිවත්තති ලැබුණොත් හොඳයි නොලැබුණත් සුන්දරයි දෙකේදිම මම නොසලී වෙන ගතියට ඉන්නවා ගහක් ළඟට ගිහිල්ලා ඵල තිබුණත් නොලැබුණත් ලැබෙන්නාසේ කවදාකවත් නිකන් පොතකවත් බුද්ධ ධර්ම පොතකවත් මෙහෙම කියලා තියෙනවා දැකලා දීලා තියෙනවා දැකලවත් තියෙනවා. බුද්ධ ධර්මයේ PhD ගත්ත කෙනකින් අහන්න බලන්න. නැත්තම් PhD ගත්ත උගන්වන කෙනකින් අහන්න බලන්න මෙහෙම දෙයක් බුදුහාමුදුර බොහොම ලස්සනට කියලා තියෙනවා. නමුත් මේක නෙවෙයි අපිට උගන්වලා තියෙන්නේ. මම මේ දොස් කියන්න හදනවක්වත් මෙතෙන් ආපේක පිටඳ වැරද්දක් කියන්න හදනවා අපිට ඕන තැනකට යන්න පුළුවන් ත්‍රිපිටකේ තියෙනවා. නමුත් අපි ළඟ තියෙන මිච්ඡා දිට්ඨියේ ප්‍රමාණය අපිට සම්මාදිටික වෙයල්ලා කියලා උගන්නන කට්ටිය අපිට උගන්නන දේවල් ගැන බලනකොට කක්කොටු බන කක්කොට දරුවන්ට කියනවලු දරුවනේ කෙලින් ඵලයල්ලා. හැබැයි ඒක යන්නේ හරහට.